ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපි නේවාස උපාසික මාතු සම්බන්ධ කරන නිසනෝනේ චාරිත්‍රානුකූලව මේ බ්‍රහස්පතින්දා මේ පැය ධර්මදේශනාවක් සඳහා වෙන් කරගෙන තියෙනවා. ඉතින් ධර්මදේශනා වාරයේද පැමිණලා තියෙන සීලම් දෙනා tempත් වෙලා ධර්මදේශනාට සූදානම් වෙලා සාදුකාරයක් පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමේ සමාධි පරික්ඛාරා චත්තාරෝ සම්මප්පදානා සමාධි පරික්ඛාරාති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශනා මුලිය සඳහා මුලින් ඉදිරියෙන් තියාගත්තේ චුල්ල වේදල්ල සූත්‍රයයි. ඒ සූත්‍රය සමහර ඇත්තෝ රහතන් වහන්සේලා අතර පැවතිච්ච ධර්ම සාකච්ඡාවල් විදියට මිච්ඡු වේදල්ල කියන වචනේ තේරුම් කරලා දෙනවා. ඉතින් ඒ කාලේ සර්වචන් වහන්සේගේ සක්ඛි ශ්‍රාවක මහරහතන් වහන්සේලා නැත්නම් අධිකමලාභීන් විසින් සාකච්ඡා කරන ලද්ද පස්සේ අර සර්වචනාංශ අනුමත කරනවා. ඒ නිසා මේක <clears throat> සර්වඥ භාෂිත විදියට සූත්‍ර පිටිකේ වේදාල සූත්‍ර සඳහන් වෙලා තියෙනවා. මේ චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ සර්වඥ දේශනා සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ මේ ධර්ම සාකච්ඡාව සඳහා පෙර අමුසයන් වශයෙන් හිටිය විශාක නම් උපාසකතුමත් ධම්මදින නම් රහත් මේනින්නාශේත අතරයි සාකච්ඡා වෙන්නේ. ඒ විසාක උපාසකතුමා කල්ැතුම වගේ අනගාരിക වෙලා අනාගාමී තත්වෙන් හිටපු කෙනෙක්. නමුත් ඒ ධම්මදිනා වගේ අධිගමය පිළිබඳව සැකයකින් වගේ නියම අධිගමයක් ලැබුවද කියලා බලන ප්‍රශ්න ਵਿਚාරනවා. ඒ ප්‍රශ්නවලදී ධම්මදින තිරින්නාංශේ තීක්ෂණ කුශාග්‍ර බුද්ධිමත් ස්ත්‍රියාවක් විදිහට රහත් මෙහිණාංශ නමක් විදිහට දෙන උත්තර ਸਰවචන්හන්සේ මම මගෙන් ප්‍රශ්නයක් අහුවත් ඕක තමයි දෙන්නේ කියන විදිහට ඒ උත්තර සියල්ලම අනුමත කරපු නිසායි මේක සූත්‍ර පිටකේට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ අපි ඉන්නේ සූත්‍රයේ මැදක් ඉවම් කරලා දේශනාව වශයෙන් බලනකොට දේශනාවලිය වශයෙන් බලනකොට අපි අද 42 වෙනි දේශනාවේ ඉන්නේ. මේ වාර වර්ෂයෙන් සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා වෙනකොට. මේ වෙනකොට කතා කරන්නේ සමාධිය කියන මාතෘකාව යටතේදී මේ සමාධිය මොකක්ද කියලා අහනකොට ඒකාග්‍රතාවය තමයි සමාධිය වශයෙන් පෙන්නලා දීලා තියෙන්නේ. ඒකාග්‍රතාවයත් ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමර්ශන සමාධි කියලා ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත කියලා සමාධි જાති හතරක් අපේ ශාසනයේ තියෙනවා. ඉතින් මේවා කෙනෙකුගේ භාවනා ජීවිතයට අලංකාර සුසුත්මේ ඥානවලට අතිරේක ඥාන ඒ වගේම භාවනා කරගෙන යනකොට විවිධ ආකාරයෙන් තමයි ලැබෙනවා. ඒවයි ඒකයි මේකයි කියලා හඳුනාගත්තොත් ඒව පිළිබඳව තියෙන හුඹස්බිය වැරදි මත මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා දුර වෙනවා. ඉතින් නිසා ඡන්ද පදහාන ඡන්ද සමාධි පදහාන සමන්නාගත කියන විදිහට ඡන්දයෙන් එහෙම නැත්නම් කැමැත්ත නිසාම වසකාරම්මන වසකා රම්මනා රම්මනා පච්චාලබ්බති තමාදි ඡන්ද සමාධි කියලා තමන් සතු දෙයක් දීලා දෙන්නේ. ඒක තියෙනවා චාගාදි මුත්තානං කියලා සමහරලාට කියනවා. ඡායගිදීම, දන් දීම, සතු දේ අනුන දීම කරනකොට ඉබේම හිත සමාධියටපත් වෙනවා. ඒක ඉතින් නිවන කියන්නේ සමසතු දී අතහැරීම තමයි. ඒක ලාමක මට්ටමේ සාමාන්‍ය ওই දස දාන වස්තුකින් දාන දෙනකොට පවා ඇති වෙන සමාධිය ඡන්ද සමාධිය කියලා කියනවා. ඊගාට විරිය සමාධිය කියලා කියන්නේ තදිසිතක් ඇති කර ගන්නවා. මේ තරම් කාම්පෝකී මිනිස්සු ලක්ෂ මේ 199කටත් වැඩි ඉන්න මේ ලෝකේ රහතන් වහන්සේට පහළ වෙන්න පුළුවන් නම් ඇයි මට බැරි? මෙච්චරම කාමයට මිනිස්සු අදිද්දි කෙනෙකුට පුළුවන් නම් rahat වෙන්න මමත් rahat වෙන්න ඕනෑ කියලා උද්ද දැඩි හිත අල්ලගෙන දැඩි කරගෙන ඒ අනුව සමාජයට පෙළඹෙනවා වෙයි වැසිවර මේ අවැසි උලන් මැසි මතුරු පීඩා බඩගිනි කෝපි භාෂා කොයි එකාවත් ඒ දැටි කරගත්ත වීදී. ඊගාට චිත්ත සමාධි කියලා කියනවා. ඒ චිත්ත සමාධිය කියලා කියන්නේ සමත නිමිත්තක් සර්වඥ දේශනාවලින් සංග්‍රහ කරලා තියෙන සම 40 කර්මස්ථාන අරගෙන ඒ සමත නිමිත්තේ ඒකාග්‍රතාවය ඇතිවීමෙන් ලබන සමාධියක් තියෙනවා. ඒකට කියනවා චිත්ත සමාධි කියලා. ඊගාට මීමන්සාව මුල් කරගත්ත නැත්නම් විමසුන් නුවණ මුල් කරගෙන හොඳ යෝනිසමනසිකාරයෙන් හොඳ සම්මාදිට්ඨියකින් යුක්තවත් নানা ආකාර වැඩ කරන අතරේ নানা වගකීම් යුතුයකම් යුතුයකම් ඉෂ්ට කරන අතරෙම ලබන්න පුළුවන් සමාධියක් තියෙනකට විමර්ශා සමාධිය කියලා කියනවා. ඉතින් ඒක මේ සමාධියේ ලක්ෂණ. ඊගාවට ඒ විචාකෝපාසකතුමා අහනවා කතමේ සමාධි පරික්ඛාරා. මේ පරික්ඛාර කියන වචනේ පාවිච්චි කරන ආසන්න කාරණා. සමාධියක් ඇති වෙන්න ආසන්න කාරණා මොනවද? නැත්නම් ඒක වටේ ඉන්න පිරිවර පිරිකර මොනවද කියලා. ඉතින් ඒකෙදී සතර සම්මා ප්‍රධානය තමයි සමාධි පරික්ඛාරය විදිහට සඳහන් කරන්නේ. මේ සතර සම්ප්‍රදාන වීර්ය කියලා කියන්නේ සාමාන්‍ය මේ වීර්ය කියන චෛතසිකය ඒක සමාධියට අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ කියන විදිහට ඒක සමාධියට තල්ලුව දීලා සමාධිය උනන්දු කරලා ඒ අනුව පිටිවර පෙරහැර වශයෙන් ගමන් කරන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සමාධිය කියන එක වීර්ය පදනම් කරගත්ත දෙයක් වීර්ය තමයි ආසන්න කාරණාව. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සති විරිය සමාධි විරිය සති සමාධි වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා මේ වීර්ය නැති කෙනාට මේ සමාධිය ලබන්න බෑ. ඒ නිසා සරුවචන් වහන්සේ කිචේන මේ අධිකටං අලන්දාන ප්‍රකාශිතුන් කියලා මම මේක මේ ඇති කරගත්තේ අදාළ කෘත්‍ය කිරීමෙන්. එහෙම නැත්නම් අවශ්‍ය වීර්යය යෙදීමෙන්. ඒක නිසා මේ ඒ කුසීතේකට ලබා ගන්න අමාරුයි. ලැබුවත් නැති වෙච්ච ගම ඒ කුසීතයා අසත්පුරුෂයා කල්යාණ ධම්ම දන්නේ නැති එකන ඒක නැති වෙච්ච ගමන් ආයේ ඉෂාත බැඳගෙන අඬන්න පටන් අර ගන්නවා මිස ඒක නැවත උපයන්ට යාට වීදි ඇත්තේ නැහැ. ඒ නිසා ඇති කරගන්න හෝ ඇති වෙච්ච සමාධිය පවත්තන්න මේ සතර සම්මා ප්‍රධාන සමාන පරික්ඛාර විදියට දක්වලා තියෙනවා. ඉතින් මේ සතර සම්මා ප්‍රධාන වීර්ය සතිපට්ඨානට පස්සේ දක්වලා තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂිකවල ධර්මවල චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්මප්පදාන, චත්තාරෝ ඉද්ධිපාදා ආදී වශයෙන් මේ සතිය ඇති කරගත්තට පස්සේ මේ සතියත් සමාධියත් අතර කපුකම සම්බන්ධීකරණය ඒ දණ්ඩ පාලම වෙන්නේ මේ වීර්යය. ඒක නිසා සත්‍යමත් පුද්ගලයාට තමන්ට අවශ්‍ය ඒ සතියේ පැවැත්ම ඒකාකාරී පැවැත්ම ලබා ගන්න ඒකට කලියුත්තක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා වීර්යයක් තියෙනවා ඒ වීර්යය තියෙනවා සතිය අඛණ්ඩතාවයටමයි සමාධිය කියලා කියන්නේ හොඳ දිගට සතිය පවතිනවනම් අරමුණ එකක් වෙනවනම් සමත සමාධිය කියනවා ඕනම අරමුණක් අජත්ත බහිත කොයි අරමුණත් එක්ක වගේ එනේන සමාධිය සතියත් එක්ක එනේන අරමුණත් එක සවිපවත්තන්න පුළුවන් නම් ඒකට විපස්සනා සමාධිය කියනවා. මේ දෙකටම මේ සම්මප්පදාන වැදගත් වෙනවා. ඒකෙදි අර සමත සමාධිය හරහා යන කෙනාටත් වඩා විපස්සනා සමාධිය හරහා යන කෙනාට දැඩි ප්‍රධාන වීර්යයක් අවශ්‍යයි. මොකද අරමුණු ශීඝ්‍ර වෙනස් වෙනවා. තමන්ගේ ජීවන රටාවත් සාමාන්‍ය විදිහට වෙන්න පුළුවන්. අරණ්‍යගත නොවි, රුක්ක මූලගත නොවි ගිතරතොරේ ඉන්නකොට වගේත් මේ සමාධිය ගන්න නම් දැඩි වීර්යයක් අවශ්‍යයි. ඒ වගේම තන්න සිදුවන ස්ථානෝචිත ප්‍රඥා ගොඩාක්. එතකොට තමයි සමත සමා විපස්සනා සමාධියකට පෙළ ගැහෙන්නේ සමත සමාධියට නම් අවශ්‍ය ඒ සප්පාය කර්මොත් එක කටයුතු කිරීම අවශ්‍ය වෙන්නේ. ඉතින් සාද දවසේ අපිට මාතෘකාව වෙන්නේ මේ සම්මප්පදාන කියන වචනේ. සම්මප්පදාන කියලා කියන්නේ ප්‍රධාන වීර්යයට හාත්පසින්ම යොදන ප්‍රධාන වීර්යයට යොදන නම ඉතිරි චත්ත සම්පදාන අපි අර කලින් කියපු විදිහට සර්වචන්නාංශීමත් සමාජයට පරික්කාර වශයෙන් දක්වනවා ඒ වගේම සතර මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සතර සතිපට්ඨාන පස්සේ දක්වලා තියෙනවා ඊට පස්සේ සර්වචන්නාංශී අංගුත්තර නිකාය නැත්නම් ඉතිපාද සංයුත් සම්පදාන සංයුත්තේදී මේ සතර ඊර්තිපාදියෝ නැත්නම් සම්මා ප්‍රධාන ප්‍රධානයෝ වරණගලා තියෙනවා කොහොමද මේවා හතරක් වෙන්නේ ඒ හතර අනිකුත් චෛතසික වලින් වෙන් වෙන්නේ කොහොමද මේ හතර එකිනෙකින් වෙන් වෙන්නේ කොහොමද කියලා ඒ සඳහා ඉස්සල්ලාම සර්වචනාංශයේ මේ සතර සම්මප්පදාන වීර්ය පින්නනකොට බොහොම සම්ප්‍රදාන කුල ක්‍රමයකට පෙන්වන්නේ විප්ලවීය ක්‍රමයකටයි අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තප්පග්ගණ්හාති පදහති නෝපන් අකුසල් නොයිපද වීම පිණිස යම් කෙනෙක් කැමැත්තක් ඇති කර ගන්න. ඉතින් මේක ඒ කියන්නේ සම්මප්පදාන කියනකොට මේ පුද්ගලයා සෑහෙන දුරක් ආධ්‍යාත්මික ගමනේ ගමන් කරපු කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේ පුද්ගලයා කෙලෙස් නැති හිත හඳුනාගෙන තියෙන්න ඕනේ වෙනවා. අනුප්පන්නානම් පාපකානම් කියලා කියන්නේ තවමත් නොඋපන් මතු නොවෙච්ච කෙලෙස් මතු නොවීම පිණිස කැමැත්තක් ඇති කර ගන්න ඕනේ. ඒ නිසා මේ පුද්ගලයා මම කාලකන්ණියෙක්, මම අශප්පුරුෂයෙක්, මම පවකාරයෙක්, මට මේවා කරන්න බෑ කිව්වොත් ඒ මනසට කොහොමඩක්වත් මේ සම්මප්පදාන පැත්තට දොර ඇරෙන්නේ නැහැ. දැනටමත් මට යමක් කළ හැකි මට දැනටවත් යම් ප්‍රමාණයකට දානයක් දෙන්න පුළුවන් සීලයක් රකින්න පුළුවන් එක තැනක කය පවත්වා ගන්න පුළුවන් හිතත් එක තැනක පවත්වා ගන්න පුළුවන් කියලා ඒ පවත්තන එකේ තියෙන ලාභේ අද්දුටු ප්‍රත්‍යක්ෂය මොකද්ද? එහෙම කරන්න කරන්න කෙලස් නැහැ. ඒ වෙලාවේ කෙලස් නැහැ. අන්නේ කෙලස් නැති හිත හරියට ආශ් බැඳිලා තියෙන දියකටක පහසි ටික අයින් කරලා යට තියෙන පිරිසිදු වතුර දකින්න ආසේ දැකපු නැති මිනිස්සෙක් නම් දකින්නේ මේක පාසි ආයක් තන්නේලක් වගේ ඒ නිසා යා යට වතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ පරීක්ෂා කරන්නේ නැහැ යම් වෙලාවකට තමන්ගේ චිත්තසංතානේ චිත්ත ප්‍රවෘත්තිය සත්පුරුෂයෙක් එක්ක සාකච්ඡා කරලා බණක් කාලා ධර්ම සාකච්ඡා කරලා මාළඟත් ඔය බුදු වෙන බුදු කෙනෙකුට තියෙන ඕන කුසලතා සියල්ලම තියෙනවා මට ඕන නම් විදේවදත්ත වෙන්නත් පුළුවන් අඟුලිමාල වෙන්නත් පුළුවන් නමුත් හරියට කරනවා නම් මේක දැන් උනත් කරන්න පුළුවන් කියලා ඒ තමන් ළඟ ඒ නික්ලේශී බවක් භවක ප්‍රභවයක් භවකට පිනක් භව සම්පත්තියක් තියෙන බව දන්න කෙනාට ඒ නෝපන්න කුසල් නෝපිත වීම පිණිස කැමැත්තක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේකට හැකි සංඥාව කියලා කියන්නේ. ලෝකේ කියන්නේ හැකි සංඥාව නැත්තම් සක්කෝ කියන ගුණය. ඒක නිසා කර්ණමෙත් සූත්‍රයේදී සර්වචනාංශේ කරණීයං අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමිච්ඡ අත්ත කුසලයේ කරණයට කැම කරීමට කැමැති කෙනා යම් වූ සාන්ත පදයකට කැමැති වෙනවා නම් සක්කෝ කියලා තමයි පටන් ගන්න. ඉස්සල්ලාම හැකි සංඥාව තියෙනවා. නිසා යෝගාවචරයා තුල හැකි සංඥාව තියෙන එක තමයි යෝගාවචරයට තියෙන ලකුණ. තිසරණ සරණ සමාදා වෙන්න තෝරන තමයි. සීලක තියෙනවා නම් හොඳයි. සතියක් තියෙනවා නම් හොඳයි. නමුත් මට හැකි කියන සංඥාව තමයි යෝගාවචරයට අවශ්‍ය වෙන්නේ. ඉතින් හුඟා යෝගාවචරයෝ ඊටාම විශාල සටනක් කරලා ලොකු කැපකිරීමක් කරලා යෝග ජීවිතයට ඇවිල්ලා ඊට පස්සේ හම්බෙන පුංචි පරාජයකින් පුංචි අතපසුබෑමකින් වහකන මට්ටමට කොච්චර බෙල්ල තියෙන මට්ටමට ගුරුවරයෙක් කතා කරන මට්ටමට කමටහන තාන්න මට්ටමට භාවන මධ්‍යස්ථාන කතා කරන මට්ටමට යනවා. ඒ මොකද අර හැකි සංඥාව පොඩ්ඩක් මුහා වෙච්ච වෙලාවට. දන්නේ නැහැ මේ හැකි සංඥා වගේම නොහැකි සංඥාවක් වෙනවා. නොහැකි සංඥා වගේම හැකි සංඥාවක් වෙනවා කියලා දන්නේ නැතුව තද බල විතර කලබල වෙනවා. ඉතින් එහෙම කෙනාට සම්මප්පදන් වීර්යයකට නැත්නම් ප්‍රදන් වීර්යයකට සුදුසුකම් නැහැ. ඒක නිසා නිතර මතක තියාගන්න ඕනේ මේ භාවනාවේදී භාවනාවට ගියාට පස්සේ පිංකම් කිරීම කියන එක මල විකාරයක්. පිංකම් කරන්න හදනවා කියලා කියන්නේම පාවුකම් නැතිකම කියන එකට වැඩිය ඒක ඉස්සරහින් කියන්නේ කිය ගම මොනවදෝ වැඩ වගේක් පටන් ගන්නවා. පටන් අරගත්තාට පස්සේ මේ මිනිස්යාට අර පෑලිදී බොරදී කරගත්තා වගේ නූපන්න කුසල් පිළිබඳව නූපන්තාලෙන් හිත පැවැත්වීම කරගන්න බැරි වෙනවා. ඒ නිසා නූපන්න කුසල් නොයිපද වීම පිණිස කැමැත්තක් ඇති කරගන්න පුද්ගලයා ඉහි ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ ක්‍රියාකාරකම් නතර කරන්න උත්සාහ කරනවා මිස ක්‍රියාකාරකම් කරලා ඒ හරහා කුසල් නොයිපද වියට උත්සාහ කරන්නේ නැහැ. ඒක හරි අමාරුයි. බුලුවන් තරම් උත්සාහ කරන්නේ අන්න නෝපන්න උසන් අකුසල් නොයිපද වීම නිසා මේක සීතල කරන්න ඕනේ. මේක තැම්පත් කරන්න ඕනේ. මේක නිරුද්ධ කරන්න ඕනේ. මේක ක්ෂය කරන්න ඕනේ. මේක වැය කරන්න ඕනේ. ඒ නිසා මේ සම්මප්පදාන කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පහළ මට්ටමක තියෙන එකක් සතියට විතර හතර සතිපට්ඨාන විතරයි ඉහළින් තියෙන්නේ. ඒකේදී බව විශාල සම්මා දිට්ඨියක් අවශ්‍ය වෙනවා. මේ යෝග ජීවිතයයි ආගමානුකූල ආගමෙන් කරන ජීවිත අතර වෙනසක් තියෙනවා. ආගම කරන්නේම කලබල කරන එක, අවශ්‍යන එක, පිංකම් කරන එක, කෑ ගහන එක, බෙර ගහන එක, ගිජ්ජි හොල්ලන එක, සෙනග එකතු කරන එක පුදුමාකාර වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් යෝග ජීවිතයයි මේකයි එක බලන්න ගියාම එකම බුද්ධ ශාසනයද කියලා හිතන තරම. එළියට ගිහිල්ලා ඔය කවුරුත් කරන්න හදන්නේ තව කවුරු හරි අවශ්‍යන එක තමයි. මතක තියාගන්න ගිවන්න වෙනවා මේකට. මේකට සහ ගන්නවා. ඒක නිසා කරන්න වෙන්නේ උඹත් tempත් යා. tempත් වෙන පැත්තට කතා කරලා හිටපන්. ඒකයි බුද්ධ ශාසනේ. එතකොට නූපන්න කුසල් නොයිපති වීම පිණිස. ඒ කියන්නේ කැලේ ඉන්න කොටින්ට ඉන්න අරපන්. අවශ්‍ය ගන්න එපා. දඟලපු නැති අවශ්‍ය නැති ණයට එහෙම යන්න අරපන් කියන එකයි තියෙන්නේ. ඉතින් මේක හරි අමාරුයි. මගේ සුළු පිටිසකට මේ පුංචි වහලයක් අර කෙරුවට හතරමං අන්තික රේඩියෝ එකේ එහෙම කිව්වොත් එහෙම ගල් ගන්නවා. මොකද ජය වට කරගෙන ඉන්නේම මේ පින් කිරීමේ සංකල්පයකින් සන්දර්භයකින් යචිච්ච ලෝකෙක. ඉතින් සා යෝගාවචරය මේක හරියට <coughs> කෙහෙල්ගේ දීච්චා පොත්ත කලවලා මැදේ ගන්නවා වගේ ඒ පොත්ත නැතෝ කෙහෙල්ගේ දීති නැහැ. ඉදුණට පස්සේ නවත් පොත්ත ගලවත හැකි. පොත්ත ගැලෙවට පස්සේ පොත්තත් එක්කත් කනවා නම් ඒක මීහරකෙක් කියලා කියයි. මීහරක තමයි කෙහෙල් කන්නේ. මනුස්සයා කෙහෙල් ගෙඩි කන්නේ. කෙහෙල් ගෙඩි ලෙල්ල ඇරලා කන්නේ. ඉතින් මේ ලෙල්ල ඇරින එක විශාල වශයෙන් කරන්න බෑ. කරගත්ත කෙනා මතක තියාගන්න ඕනේ තමන්ගේ භාවනා ජීවිතේ යම් තැනක බාධා වුණා නම් සමාධි පරික්ඛාරය බාධා වුණා නම් වෙන මොකක්වත් මේ හිතලා කරපු වැඩක් ඇති හිතලා කරන හැම වැඩකින්ම තමනුත් විසිනවා නමුත් විසිනවා නමුත් අපිට වැඩ නොකර බෑ අපි පවත් ගන්න ඕන ජීවිතය කන දිවනාශය කය මන කියවට යුද්ධ මේ අරමුණු ඕනේ අන්නේ අරමුණු අඩු කරගන්න උත්සාහ කරන මිසක්ක වැඩි කරගන්න ගත්ත උත්සාහයකදී මත්තරක් Tamanට කරදර පැමිණෙන ගතියක් ඒක නිසා පුළුවන් තරම් කල්පනා කරගන්න ඕනේ මෙහෙම දවස් හතක් හරි ලබාවනා කරනවා හෝ පැවිදි වෙලා ඉන්නවා කියලා කියන්නේ අපි කවුරුත් මොනම හේතුවකට අවසන් නැති බැරි කමට හිඟාගෙන කරනවා. ඉල්ලගෙන කනවා මේක ඉතින් නැත්තම් ලෙඩ වෙන හින්දා නමුත් අවසන්න ගියොත් මිනිස්සු බොහෝම සතුටුයි ඇවිස්සෙන්නේ. මොකද ඉන්නේ මනුස්සයා ඉන්නේ බෙරේ ගහනකම් ඉන්නේ කකුලක් ඔසන පදේට නටන. ඉතින් ඒ නිසා බෙරේ පැත්තක තියෙන එකයි කරන්නේ. ඒ නිසා අනුප්පන්නානම් පාවකානම් අපසලනම් ධම්මාන අනුපාදාය ඡන්දං වා ඡන්දං ජනිති මේ කැමැත්තක් ඇති කර ගැනීම පිණිසයි මේ වචන ටික පාවිච්චි කරේ. නමුත් බුදුචානන්ච කියන කැමැත්ත බවනේ සියල්ල ඉෂ්ට වෙන්නේ නැහැ. නකෝපනේතම් බිකවේ ඉච්ඡේව වත්තබ්බා. අනේ කැමැති පමණින් ඉෂ්ට සිද්ධ වෙන එකට වායම් කර වෑයමක් කරන්න ඕන නිසා චන්දං ජනේති වායමති. මේ වෑයම ආයශරයක් දැම්මනොත් කරන්න හදාගත්තා. දැන් මේ සියල්ල නතර කිරීම සඳහා කුසල ඡන්දයක් ඇති කරගෙන ඒකට ගන්න වෑයම කියලා කියන්නේ ආය හුරස. නිසද්ද වීම සඳහා කැමැත්තක් ඇති. ඊට පස්සේ පුත්‍රයන්ස් කියන වෑයම් කරන්න කියලා. මේ වෑයම අර ඇති කරගත්ත කුසල ඡන්දේ සාක්ෂාත් කරගන්න කරන වෑයම. ඒක නිසා ඒ සමප්‍රධාන වඩන කෙනා එතන සමාධිය අරමුණු කරන සමප්‍රධාන වඩන කෙනාට බුදුජානනාංශී දේශනා කරේ අරඤ්‍යගතෝ වරුක්ඛ මූලගතෝ ශුඤ්ඤාගාරගතෝ කැලේකට රිංගපං ගහක් මුලකට ඵලයන් එනනම් මේ වාගේ කුසල ඡන්දේ පහල කරගත්ත පිරිසක් ඉන්න ශූන්‍යාකාරයකට යන කාමභෝගින්ගෙන් වෙන් වෙච්ච ශූන්‍යාකාරයට යන හැම කාමභෝගී වැඩකින්ම කරන්නේ අනුප්පන්නාන පාපකාරං අකුසලාන ධම්මාන අනුප්පාදාය නෙවෙයි උප්පාදාය කටයුත්ත. ඒ නිසා කාමභෝගීකින් වෙන් වෙලා එවැනි කටයුතුලින් අයින් වෙලා කටයුතු කරන ජීවිතේ පවා අපිට ශිෂ්ටාචාරය පිළිබඳව මනෝමක් කිරුමක් කරනවා නම් කියන්න පුළුවන් උත්කෘෂ්ඨම ශිෂ්ට මනුස්සයාගේ ලක්ෂණය තමයි වෙන්නේ. ශිෂ්ටාචාරයේ මනිනෙව්වා විවිධ සමාගම් විවිධ සමිති මගින් කරලා තියෙනවා. ඒගොල්ලෝ සත්‍යන ලියන්න පුළුවන් දක්ෂකම එහෙම නැත්නම් මේ පරිසරයේ දූෂණය කරන්නේ නැති එක নানা ප්‍රකාර උපමාන. උත්තම උපමානේ තමයි නූපන්න කුසල නූපදීමේ පිණිස යම් කිසි කෙනෙක් කුසලයක් ඇති කරගෙන කුසල කැමැත්තක් ඇති කරගෙන ඒකට වෑයමක් ගන්නවා නම් ඒ මනස තමයි ශිෂ්ඨම මිනිහ මේ ලෝකේ ඉන්න. එයාගෙන් ගහකට කොලකටවත් හානියක් නැහැ. නමුත් යැපෙන්න ඕන නිසා ඒ අපමට අවශ්‍ය දේ හම්බ කරන්නත් වෑයම් කරන්න වෙනවා. දෙක ඊට පස්සේ හම්බ කරන්නේ නැතුව සිව්පසෙට දඟල නැති වෙලාවේදී විවේක වීම සඳහා විශ්‍රාම වීම සඳහා උදකලා වීම සඳහා බෑයම් කරනවා. ඒ වෑයම් කරන්න වෙන්නේ මොකද? ඉන්නා තරම් ලෝකෙ මිනිස්සු ආය කිසිම කෙනෙක් නෑ කියන්න එපා බෑ කියන්න එපා. ඉන්නා තරම් ලෝකෙ මිනිස්සුන්ට තියෙන කලබිල්ල. අවශ්‍ය වෙලා තියෙන දකරන්න. ඉතින් ඒ නිසා වරෙන් මචං මහමුදේ නාන්න. ඕක තමයි කවුරුත් කියන්නේ. නමුත් Taman කියන්න ඕනේ නමුත් බයයි මට ඕවට යන්න. ගියොත් අම්මා තලා වීමට. තමන්ගේම හිත හදා ගන්න ඕනේ. මහමුදේනාන්ට යන්න කවුරුත් කැමති. නමුත් ගියොත් කුසල ඡන්දය කැඩෙනවා. ඒ නිසා ඡන්දං ජනේති වායමති. ඊට පස්සේ මේ වෑයම හරහා ඒ මනුස්සයා ක්‍රමානුකූලව නිතිපතා වැඩක් සක්මන් භාවනාව, පරියක් භාවනාවක්, විවේක ජීවිතයක් ගත කරලා ජීවිත රටාව හදාගත්තට පස්සේ කියනවා විරියන් ආරම්භති කියලා. වැඩක් නිතිපතාපත් කරනවා වගේ නානවා වගේ නිදා ගන්නවා වගේ තමන්ගේ ජීවිතේට පැයක් දෙකක් එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට නෝපන්න කුසල් නොයිපද වීම පිණිස වෙන විදිහකට කියනවා නම් කාය දුස්චරිත නොවන බවට වග බලාගෙන වචී දුස්චරිත නොවන බවට වග බලාගෙන චිත්ත මනෝ දුස්චරිත නොවන බවට වග බලාගන්න. ඒත් මේකෙදි ඇත්තටම කියනවා නම් මෙතන මේ පාපක අකුසල ධර්ම කියනකොට එතන ගොඩාක් සඳහන් වෙන්නේ කායික වාචසික විතරයි. කාය වචන දෙක අපි තැම්පත් කරන ඉඳගෙන හිටියත් මනස නතර වෙනවයි කියන එක වෑයමකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ගොඩාක් කල. අඩු ගානේ කායික වාචසික සංවර භාවයේ නිශ්චල කර ගන්නවා කියන එක හිතා ගන්න බැරි කුසලයක් කියලා හිතා ගන්න. අන්තිම ශිෂ්ට ජීවිතයක් තමයි එතන තියෙන්නේ. නමුත් මනස සම්පූර්ණ අවදීතියි. මනස කුසීත වුණොත් ඒ ඔක්කොම හොරකම් කරා වගේ තමයි. මනස නින්දට වැටුනොත් ඒ කාය වචන දෙක තැම්පත් වෙච්ච වෙලාවේදී ඒ ගේ මහවරා ඇවිල්ලා ගේ කඩාන ගියා වගේ. ඒ නිසා මනස අවදි කරගෙන හිත කය වචන දෙක තැම්පත් කරගන්න පුළුවන් නම් විද්‍යං ආරම්භති කියන විදිහට ඒ පුද්ගලයා වැඩසටහනක් ඇති කරගන්නවා. හිතට කාලසටහනක් ඇති කරගන්නවා. ඒක දිගට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක කරන්න යනකොට මේ වීර්ය චන්දං ජනිත වායමතු වීර්යං ආරභති පුදුමාකාර ධර්මතාවයක් තියෙනවා මෙතෙක්කල් තමන් ප්‍රියයි මනාපයි යාළුයි කියපු කට්ටියකින් තමයි ප්‍රධානම බාධා වෙන්නේ. මේ වැඩේට බාධා කරන්නේ මේ විවේක වෙන්න ගත්තොත් අන්‍යාගමික මිනිසෙක්. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකෙක්. නන්නාඳුන කෙනෙක්, හතුරෙක්. මේකට බාධා කරන්නේම ප්‍රිය මනාප යාහළු මිත්‍ර කට්ටිය තමයි. ඉතින් ඒ නිසා ඒගොල්ලම තමයි වට කරගෙන මේ බව මේක නොවන බවට මම බලා ගන්න. අන්න එහෙම සමාජයක තමයි අපි එහෙම සමාජයක තමයි අපි කිරිපොවන්නේ. එහෙම සමාජයක තමයි අපි හම්බ කරලා කවන්නේ. ඒක නිසා ඒක තේරුම් ගත දවසේ පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා. ඒ අර මේ මේ මහසිව ස්වාමීන් වහන්සේ කතාවේ පොඨිල ස්වාමීන් වහන්සේ කතාවේදී දෙකේම අටුවාචාර්යන් වහන්සේලා එක පෙන්වන්න උත්සාහ කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා දෙනම විශාල පිටසකට පොත් කියවන මහාචාර්යවරු දෙන්නේ ඒ දෙන්නටම තමන්ගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ. ඒ තරම්ම මේ කාර්ය බහුලයි සියලු දෙනා බොහෝම හොඳට සලකනවා. අපි ඒ ස්වාමීන් වහන්සේ අනේ මහාචි වෙන තරමේ සීමාවක් නැහැ. ශිෂ්‍යෝ හදන්න උගන්වනවා. කියනම සරුවචනාංශේ පොට්ටලහමතුරාට කියන්නේ තුච්ච කියලා. හිස්මිනියයි කියලා. ඒත් පස්සේ ඒ ස්වාමීන් සංවේගී පහළ වෙනවා. මෙච්චර මේ වගේ බුද්ධ ශාසනයක මම සමාධි පරික්කාර ලැබලා තියෙනවා කියලා. සම්මප්පදාන වීර්ය අකුසල් නොයිපත් අකුසල් නොයිපත් වීම පිටසේ මට මොකද්ද මං කරගන්නේ කියලා. වැස්කිලි කැසිකිලි කර ගන්නවත් වෙලා නැහැ. ඒ තරම් වැඩ. හැබැයි මේ අනුගේ කොන්ත්‍රාත්. පස්සේ මේ ස්වාමීන් වහන්සේට ඒක වැටහිච්ච දවසේ යන්නේ ඉර නගින්නත් ඉස්සර වෙලා ගෝලියෝ නැගිටලා කුණු කෙල හොදන්නත් ඉස්සලා පාත්‍රය ජූරයි ගත්ත පැනලා යනවා. පැනලා යන්නේ මේ Taman ගී කී අතහැරලා ගිහිල්ලා අල්ලගත්ත පන්තලේ. ගී කී අතහැරලා ගිහිල්ලා අල්ලනවා අල්ලන්න වෙන්නේ ගී කී අතාරින්නේ. ඔය එතන කොච්චර අහු වෙනවද කියලා බලන්න ඊට පස්සේ දෙවෙනි අභිනිෂ්ක්‍මණයක් කරන්න වෙනවා. Tamanගේ විවිධ කියලා බලන්න. ඒකල යනවලු හැතැම්ම ගාව 120ක් පයින්. අර හඳහනක්ක සතහනක්වත් වචනයක්වත් ඇහින්නේ නැත්නම්. ඉතින් ඒ නිසා මේ විරියන් ආරම්භති කියන එකේ භයානකම තේරෙන්නේ අල්ලවදා ගන්න වෙලාවට නෙවෙයි. අතහරින්න කී දවසේ මේක කොහොල්ල ගුලියක් වගේ. මේ කොහොල්ල ගුලිය Tamanda හිතෙන්නේ බුද්ධලාභී රෝපණීය මේ කිට්ටුවන්ත අම්මා තාත්තා දුව දරුවා ස්ත්‍රියවරේ මේ කිය. නමුත් බුදුන් කියනවා ඒක නෙවෙයි. ඊකට ඇති කැමැත්ත. ඒකට ඇති සංකල්ප, ඒකට ඇති මේව මගේ සම්පත්තිය මම හම්බ කරගත්ත දෙය කියලා. අර තමන්ම තමන්ගේ මාන මාන්නේ එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය වඩා ගන්න මේගොල්ල තමයි අපි පරික්කාර කරගෙන ඉන්නේ. ඒගොල්ල අතරින්ද වෙනකොට තමන්ගේ සක්කාය දිට්ඨියට හිතෙනවා. තමන්ගේ මාන්නයට හිතෙනවා. තමන්ගේ රුචියට රිදෙනවා අනේ හිඹිරිසාවක් කරනොත් මේ කටි අත ඇලගිලා කවුද කොත්තමරි කියවක්වත් අම්බලද ඒ නිසා කොහොම කරවක්වත් මේගොල්ලන්ට කියලා ගියොත් හොඳයි කියලා පොඩ්ඩක් මතක් කරලා යනවා. නිකමට හිතන්නේ මතක් කරන්න හිතුණා නම් සිද්ධාර්ථ කුමාරයාට එදා යසෝදරාවත් එක්ක අනේ රාහුල කුමාරට මූණ පොඩ්ඩක් සිප වැළඳගෙන ගිහි ගියාතරින්න කියලා යන්න හම්බ වෙයි. කවදාවත් නැහැ. කවදාකවත් යන්න හම්බ වෙන්නේ. ඒ නිසා වෙනවන අසත්පුරුෂ වැඩක් නෙවෙයි. අතහරින්න ගියාම ඒ අතහරින්නේ Tamanටම Tamanගේ තියෙන කැමැත්ත තමයි. ඒ නිසා ඉලිපත්‍ර කකුල තියලා ආපහු ගන්නකොට අභිනිෂ්ක්‍මණය සිද්ධුනේ ප්‍රාණිකාවේ දොරෙන් නෙවෙයි යසෝදරාගේ ඉලිපත්තේදී. අසර කකුල ගන්නකොටම තීරුම් අරගත්තා මට ආසයි මගේම දරුවා කුරුඳුලේ දරුවා දැක්ක විතරයි. ආපහු ගන්නේ මේ වෑයම මං හිතන්නේ කිසි ආගමක අගය කරනවා කියලා යැත්තු කියනවා පුත්‍රජාන වාචි පොඩි දරුවන්ට කැමති නැති කෙනෙක් කියලා. තමන්ගේම දරුවටත් ප්‍රේම කරන්න දන්නේ නැති කෙනෙක් කියලා. නමුත් මේ අපි බලන සන්දර්භයත් එක්ක බලනකොට මේවා තමයි බුදු ගුණ කියන්නේ. බුදු වෙන්නේ ඉස්සල්ලා සිද්ධාර්ථ තාපස කාලෙම තිබිච්ච අධිෂ්ඨාන ශක්තිය නිසා ඒ <coughs> වීර්ය ආරම්භ කර ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ <coughs> ඒ වීර්යයට මෙච්චර අමාරුවෙන් ඒ වීර්ය කරලා ආවට කවදාකවත් ඒකට සමනලට අතුනමන වගේ පහසුකම් නෙවෙයි ලැබෙන්නේ. ගොඩාක් අපහසුකම් මතුවේ. ඉන්නේ අපහසුකම් මතුවෙනකොට ඕන තරම් හිත වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හිත වට ගන්න නැතුව චිත්තම් පග්ගණ්ණාති කියලා කියනවා හිත දැඩි කරගන්න වෙනවා. දැන් මෙච්චර නෑ පිරිසක් වස්තු භෝගයක් අතහැලා දාලා දැන් ඊයත්ොත් ඉන්නකො විහිළු කරන්න. ඒ වගේම කෙලස්තොත් බලනින්න. ඒ වගේ කාමයේ මේ පැත්තෙන් සාදරව බලා ඉන්නවා. වරෙන් මං ආවොත් උඹට මේ දේ දෙන්නම් ඒ දේ දෙන්නම් කියලා. ආන් මේ වගේ තැනක ඉඳද්දි මේ හිත දැඩි කරගන්නවා කියලා යෝගාවචරය කරන මේ වැඩේ තේරුම් ගන්න ඕන තේරුම් ගන්න ඒ මට්ටම පැනපු කෙනෙක් විතරයි. ඒ මට්ටමට ගිය හෝ ඒකට පල්ලෙහා ඉන්න කිසි කෙනෙකුට තේරුම් ගන්න බෑ. යෝගාවචරයේ මේ කඹය විදිනවා වගේ දියට කින්දර ගෙනියනවා වගේ කරන ප්‍රයත්නය ඉතින් ඒ වගේ වෙලාවල් වලට උද්ධාදී උත්මෙන් වාචේලා පුදුමාකාර විදිහට අනුග්‍රහ කරන පුදුමාකාර විදියට උදව් කරනවා ධර්මී මාර්ගයේ එහෙම නැත්නම් ඒ කල්යාණ මිත්‍ර සමීති මාර්ගයේ එහෙම නැත්නම් මේ පැවිද්දක් වගේ දෙයක් හදලා සංස්ථාවක් ඇති කළා කියන උඹලට මෙන්න මේකට පහසුකමක් තියෙනවා. අන්න ඔතෙන්ද ගිහිලා මේ වැඩේ කරගනින්නයි කියලා බුදුජානනාචේ හිත දැඩි කරගන්නා වූ යෝගාවචරයන්ට පුදුම විදියට නිහඬව වැඩක් කරනවා ඒක මේ බැලුව බැලමට පේන්න තියෙන්නේ සංවිධානාත්මකව මුතුරාජාන වහන්සේටත් තිබුණා ඒ කාලේ සුතුත රජුරුවන්ගේ පූතලේ ගෙනලා බැංකුවක දාලා පොලියට දාලා මගේ පැවිදි වෙනවා නම් ඕන කෙනෙකුට මේකෙන් 100ට ගණක් හම්බ වෙන්න කරන්න තිබ්බා. එහෙම නැත්නම් වැල් පොලියට දාන්න තිබ්බා. එහෙම නැත්නම් බද්දෙන් නිදහස් කරන්න තිබ්බා. නමුත් ඒකට මායя තට්ටු කරනවා. කවදාකවත් මායя කැමති නැහැ සංවිධාන හරහා කටයුතු කරනකොට සංවිධාන කියන්නේ මාර පාක්ෂික දෙයක්. බුදුජානකසේ සංවිධානයක් ඇති කරේ නෑ. ඇති කරපු සංවිධානයට සංඝ සංවිධානය කියලා කියනවා. උඹලා උඹලගේ දේ හම්බ කරන්න කාපල් හැබැයි අඩුම ලංශුයි. ඒක තමයි බුදුහාමුදුරේ පොලයිසන් එක. සිවුරට පාර තියෙන රිදි කැල්ල ගන්නේ නැත්නම් කවුරු හරි දෙන එකක් බාර ගන්න. කෑමට මෙන්න පාත්‍රය තියෙනවා අරණිලා හිඟලා කාපා. භවනා කරන්න අරණ්‍යගත වෙනවා. රුක්ඛ මූලගත වෙනවා, තීනාසනගත වෙනවා. බෙහෙත් සඳහා පුතිමුත් බෙහෙත්ජේ පාවිච්චි කරපන් කියලා උන්වහන්සේ දුන්නේ අඩු ලංසුව. අඩුම ලංසුව. ඒකල කිව්වා මම මේකට සාතික වෙනවා මේ හතරට මම සාතික වෙනවා. ඊට අමතරව උඹලට යමක් ලැබෙනවා නම් පෙර කළ පින් නිසා හැබැයි ඒක මාන්නෙට තියාගන්න එපා. ඒක මා සක්කාය දිට්ඨිය කර කරගන්න යන්න එපා, තණ්හා කරන්න එපා. නිසා ඒ බුදුචානන්සේ ඇති කරපු මේ සමාජය අද වෙනකම් පැවතුනා නම් පවතින්නේ ඒකේ තියෙන මේ සංවිධානාත්මක සූක්ෂම භාවය නිසා. මුදලට ගියේ නැහැ, දේශපාලනට ගියේ නැහැ, සමාජ පැත්තට ගියේ නැහැ. කිසි කෙනෙක් ගැන රඳාපවතින්නේ නැතුව එදිනදා වැටෙන දේ ඊට සමාන සමිතියක් සමාගමක් මේ ලෝකයේ ඇති කරලා තියෙනවා ඒක බාලදක්ෂ ව්‍යාපාරය විතරයි. බාලදක්ෂ ව්‍යාපාරය යම උපකරණ වර්ගයක් තියෙනවා මේක අඩුම උපකරණ ගන්න තියෙන්නේ දක්ෂකමෙන් තමයි වෙන්නේ කරන්නේ. ඒ චිත්තම් පගන්නාති කියන කටයුත්ත දරුවචනාශිත කරා දරුවචනාශි වැඩ ඉන කාලෙත් කරා අදත් කරන්න නොකර කවදාකවත් ඒ අවදාළ සමාධිය ආධාර පරිස්කාර නැතුව අදාළ සමාධිය ලැබෙන්නේ අන්නේ මේ ගුණ ධර්ම ටික හදපු එකනට විතරයි තමගේ චිත්ත સંතානේ තියෙන කෙනාට විතරයි ප්‍රධාන වීර්යය කියලා වීර්ය උත්කෘෂ්ඨ මට්ටමට යන්න පුළුවන්. ඉතින් අපි භාවනා කරනකොට උඟක් වෙලාට ඒ ප්‍රධාන වීර්යයට යන්නේ අපි අතරමැද තැනක හිටු කරනවා හෙලෙත් ආඩු වෙනවා ඇද ඇද ඇද තියෙන එක තමයි කරන්නේ. නමුත් මේ හෙලෙත් ආඩු හරහා සටන හරහා අපි තේරුම් ගන්නවා නම් මේ මෙතෙක් කරපුවා දැන් මෙතෙක් සහතිකයි ඊගා මට්ටමට යන්න මෙන්න මේකයි කරන්න ඕනේ කියලා ඒ දැනුම තමන්ගේම ක්‍රමසහ විදිහට ලබන දැනුම අත්‍යවශ්‍යයි ඒක බුදුචානන්සේ දෙන්නේ නැහැ බුදුචානන්සේ මතේ දෙනවා මෙන්න මෙතෙන්ට අපි යන්න ඕනේ මේ ටික ප්‍රවිල්ලා තියෙනවා මෙන්න මෙතනින් එහාට අවශ්‍ය අඩුම කැඩුම ටික බාලතක්ෂ ව්‍යාපාරේ ඉන්න කෙනෙක් ගහකටක් අරගෙන ඒකෙන් තමයි අවශ්‍ය කරන හැරමිටිය හදා ගන්නවා ඇඳක් හදා ගන්නවා. ඒ වගේ එතන එතන චේන්ජේ සකස් කර ගන්න දන්නේ නැත්නම් ඒ ඒ බාල දක්ෂකම දන්නේ නැත්නම් යෝග ජීවිතය තපාසු. ඒ නිසා නෝපන්න කුසල නෝපද වීම සඳහා යෝගාවචරය ගන්නා වූ මේ චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පක්කන්නාති පදහති කියන මේ වැඩපිළිවෙල මේ අද තියෙන නව තාක්ෂණයේ නව නිෂ්පාදන සඳහා ඔය වැඩපිළිවෙලමයි වෙන කිසියම් දෙයක් ඇත්තේ නැහැ. හැම දෙයක්ම පටන් ගන්න තියෙන්නේ අය කුසල ඡන්දයෙන් තමයි කරබැලීමේ ආශාවෙන්. ඊට පස්සේ තමයි වෑයමක් වීර්යයක් ආරම්භ කරනවා. දැඩි කර ගන්නවා හිත. ඊට පස්සේ පදන් හිරේනවා. නමුත් මෙතන අකිරියටයි මේ කතා කරන්නේ. ක්‍රියාවකට නෙවෙයි ක්‍රියාව නතර කරන්නයි. කායික සිදුවෙන දුස්චරිත නතර කරන්නයි වචනේ සිදුවෙන දුස්චරිත නතර කරන්නයි. ඒ නිසා මේක මේ කායික දුස්චරිත කරන්නා වූ වාචක දුස්චරිත දඬවත් කරන්නා වූ ඇත්තන දෙන පාඩම මිස එහෙම නැති කෙනෙක් ඉන්නවා කියලා අදහසක් නෙවෙයි තියෙන්නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේකට විස්තර සපයනකොට උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ යෝගාවචර වැඩ සාසනික වැඩ ආරම්භන ලද වැඩ දිරාපත් වෙන සැටි සහ දිරාපත් නොවන වැඩි සතං ධම්මෝ න ජරං උපේති කියලා සතං ධම්මෝ න ජරං උපේති ධර්ම ප්‍රවාහය ප්‍රතිපදාව සත්පුරුෂණං කාදා දි รา පත් ප්‍රතිපදාව අසත්පුරුෂණං අසත්පුරුෂය කියන්නේ මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝක කියන කුණක් හිතයට තියෙනවනම් අනිවාර්යයෙන්ම දිලාටපත් වෙනවා. ඉතින් ඒකට නම් මේ 2012 බොහොම හොඳ වර්ෂයක්. ගෝධනික ආගම ආවේ නැත්නම් බුද්ධ ආගම ආවේ নানা ප්‍රකාර මත ප්‍රකාශ කරන්න හදනවා. අලුත් නව මත කියලා ප්‍රකාශ කරනවා. නමුත් මේ ඉම්මල් මතුවෙනා වගේ අලුත් මත මතුවෙනවා ඒ වගේ මැරලා ඒ නෛර්යානික වැඩපිළිවෙලක් මේ ජීවිතයේ නිවන් දකින්න විපස්සනා කරන වගේ වැඩපිළිවෙලක් එහෙම හදිසියකුත් නැහැ ඒක අලුත් දෙයක්කුත් නෙවෙයි කොහොම පැරණි දෙයක් අඬහැරි ඕනෙත් නැහැ කෑකසන් ගහන්න ඕන කමකුත් නැහැ යමක් නොකර සිටීමෙන් පටන් ගන්න දෙන්නේ ඒක තමයි අමාරුම දේ ඒ මොකද අපේ ක්‍රමේ තියෙන්නේම අවශ්‍යකමක් වත්තරෙන් කරන්නේත් ඒකයි රේඩියෝ එකෙන් කරන්නේත් ඒකයි හැම දෙයකින්ම කරන්නේ ටෙලිවිෂන් එකෙන් කරන්නේ සුපර් මාකට් එකේ කරන්නේ හැම දෙයකම කරන්නේ අවශ්‍යනේ අන්නේ ඇවිස්සිල්ල නතර කරන්න කටයුතු කරනකොට මම ඊයේ පල්ලෙහාට බණ කිව්වා වගේ පුත්‍රයන්ට අක්‍රීයවාදීව දොස් කියන මේ මෙච්චර මිනිස්සු ප්‍රගතිය කියලා ඉස්සරහට යන්න හදනකොට පුත්‍රයන්සේ බ්‍රේක් ගන්න වැඩ නතර කරන්න කතා කරනවා අක්‍රීයවාදයක් ගැන කතා කරනවා කියන. සර්වඥාන්සේ සඳහන් කළා කියනවා මේ කාය දුස්චර්ච වචී දුස්චර්ච ගැන කතා කරනකොට නම් අක්‍රීයවාද තමයි. හැබැයි බොයි කියන අක්‍රීයවාදයක් මයි ළඟ නැහැ. මොකද මම මනසේ අනික් සියලු දෙනාටම වැඩිය සක්‍රියයි. අනික් සියලු දෙනාටම වැඩිය අවදි මනසක් තියෙනවා. සතියක් තියෙනවා. එලඹ සිටි ගතියක් තියෙන එක බලනවා. මේ අහ කියන නයි ඔඩුක් වේදා ගන්න වැඩ දවසට කොච්චර කරනවද කියලා. නැත්තම් කාය දුස්චර්ච දවසට මම කොච්චර කරනවද? වචී දුස්චර්ච කොච්චර කරනවද කියලා කවුරුවත් Taman ගැන බලනවත් නෙවෙයි තමන් අනුන් ගැන බලවත් නෙවෙයි තමන් තමන් ගැන බලලා මෙන්න මේ පොත් තැබීම පටන් ගත්ත දවසේ මේ ගිනුම් තැබීම පටන් ගත්ත දවසේ ඒ කෙනාට සංවේගී පහළ වෙනවා. ඉතින් කවුරුත් කැමති නෑ මේ පොත්යි මේව කවුරු කරනවා දකින්න. මොකද ඒක පෞද්ගලිකයට පෞද්ගලිකයට ඇඟිලි ගැනීමක් වෙනවා. නමුත් මේක නොකරත් කවදාකවත් මේ රෝග නිర్ణය කරන්න නැතුව බෙහෙත් කියන්න බෑ. ඒ නිසා නෝබන්න කුසල් නොයිපත වී පිස්ස ගන්නා වෑයම සං සම්මප්පදාන කියනකේ සං කියන අර්ථයේ සොයන් කියන අර්ථය දෙනවා. ඒ වගේම මේකෙන් පටන් අරගත්තාම මේක කවදාද සම්පූර්ණ වෙන ගතියක් තියෙනවා. මේ යමන්ගේ වැරදි හොයන්න පටන් අර ගන්න වැඩේ පුංචි වැඩකින් පටන් ගත්තාම සම්මප්පදානකේ මේ සංඝාර්ථයට එකක් සොයන් දෙක ක්‍රමයෙන් සම්පූර්ණ වෙනවා තුන සිද්ධ වෙන්නේ අස්පනා පිටමයි. කවදා හෝ වැරද්ද කරන ලද ඔක්කිරණ තියෙන අකුසල කර්මයේ පේන්නේ මේ ගිනි ගිනි ඇස් පිට තමයි. ඊයේ වෙච්ච එකක් බලනකොට පශ්චාත්තාපයට යනවා. කරන්න කියලා කල්පනා කරන එක හිත කලබලකට ඇත් වෙනවා. නමුත් මේ අස්පනා අපිට දකින්න එක ඒ වගේ දෙයක් Tamange වැරද්ද Tamange අස්පනා අපිට දකින්න එක තරම් සජීවී දෙයක් නෑ. නමුත් මේක ලෝකයා පෞකාරකමක් විදියට වැරද්දක් විදියට දෝෂයක් විදියට දකින්න. විපස්සනාවේදී ඒක කණ්ණාඩියක් හොඳ කණ්ණාඩියක් මුණ අතට දීලා කියනවා ඕකෙන් බලාගනින් වෙනකොටම දැකපන් කියලා. ඒ නිසා මේ සම්මප්පදාන කියන එකේ තියෙන මේ අර්ථය තමාවසයේ වර්තමානව මුංචුවට පටන් ගන්නට අංග සම්පූර්ණ වෙන જાති. ප්‍රධාන වීර්යයක් පටන් අරගන්න දැන් ටිකක් වීර්ය තිබුණාම ඇති. දැන් අංග සම්පූර්ණ ඕනේ නැහැ. හැබැයි Taman දැනගන්න ඕනේ මේක ක්‍රමයෙන් අතුලාලා ලියලලා මල් වැවිලා gedi හැතිලා ඇට හැතිලා එනකොට අංග සම්පූර්ණ වෙනවා. ඒක නිසා මුත්‍රාඥානසිකේ ධර්මයේ පවා විද්‍යවන්තසය ධම්මෝනාය ධම්මෝ කුසීතස්ස කියලා තියෙනවා. වීරිය වඩන වීරිය දිහා ඉදිරියට බලන මිනිසුන්ට මිසක් කුසීතයක් නෙවෙයි. ඒ නිසා කුසීතය නිකම්ම සාසනෙන් තල්විලා යනවා. ඉන්න බෑ. ඒක නිකන් මේ මලකුණක් මහමුදි පාර වෙච්චාම මලකුණ එළියට ඇදලා දානවා වගේ කුසීතයට මේකේ ඉන්න බෑ. මේකේ ඉන්නවනම් නිතරම ඒ තයිස උපයන්න. නුගසාන්සි ඉන්න කාලේ සඳහන් කරනවා මේ අවුරුදු උපසම්පදායල අවුරුදු පහක් යනට නවකයි කියනවා 10 යන තෙරුණාංශ කියලා කියනවා 20 යන මහ තෙරුණාංශ කියනවා නමුත් වයසටම නෙවෙයි උපයන්න ඕන බුදුසසුනාංශ කියනවා තේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ පරිපක්කෝ වයෝ තස්ස මොගජින්නෝ හෝති පුච්චති ඉෂපැවුනටම තෙරුණාංශ කෙනෙක් වෙන්නේ නැහැ නචේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ පරිපක්කෝ වයෝ දසෙමිනේට වයසට ගිය පැදුරට නාක වෙච්ච හිස්මිනිය කියලා විතරයි කියන්නේ. මොගචින්නෝති පුච්චති. නම් පැදුරට නාක වෙනා කියලා අපි කියන කතාව තමයි කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙදි මේක උපයන්න බැරි නම් යෝගාවචරකමක් බෑ, මහානකමක් බෑ. ඒ නිසා මේ නෝපන්න අකුසල් නොවිපදීම් පිස බලනකොට අකිරියක් කතා කරාට සජීවී, සක්‍රීය මානසික සම්බන්ධතාවයක් ඕන. මේක වෙන ආගමක කතා කරන්නේ. වෙන කිසිම ආගමක නූපන්න කුසල් නොයිපති වීම පිණිස කියන එක හිතා ගන්නවත් බෑ. මොකද සතර දෙවියන්ාංශේ මාපු ලෝකයක් තියෙනවා. දිව්‍යන්ාංශේ මාපු ලෝකේ අපිට වගකීමක් නැහැ. මෙතෙන් සර්වචාන්ති පැහැදිලිවම කියනවා ඔබ විඳිනා තාක් දුක් මේ සංසාරේ විඳින්නේ ඔබ මේ නූපන්න කුසල් ඉපද වීම පිණිසයි. කාමයේ අභිරමණය පිණිස වක්‍රව හෝ ඍජුව කරන මරිකම් නිසායි. මෝඩකම් නිසායි. අමනකම් නිසායි. මෝහය නිසායි අවිද්‍යාව නිසායි නිසා කොටිම්ම කියනවා නම් ඕනම මල අපරාධකාරයෙක් වුණත් පරමාර්ථ වශයෙන් බැලුවොත් ඊකාට මතුවෙන හිත නිවන් හිත. ඊකාට මතුවෙන හිත පිරිසිදු හිත. ඊකාට මතුවෙන සම්පූර්ණ සුපිරිසුද්ධ හිත. නමුත් ඒකත් කෙලස ගන්නවා මේ දැන් හිතේ දැනට තියෙන වේගයට. ඒක නිසා මත්තර මතුවෙන ඊගා චිත්තක්ෂණයේ පහළ වෙන අලුත් පිරිසුදු හිත අලුත් පිළිසන චිත්තක්ෂණය කෙලස ගන්න නැතුව ඉන්නනම් නූපන්න කුසන් නොයිපදවීම පිච්ච ගන්නා උත්සාහය ප්‍රමාණවත් ඒ පමණක්ම ඇති නිවන් දකින්න. නමුත් අපි අර කෙලස් ප්‍රවාහ තියෙනවනේ, ජවයක් තියෙනවනේ, වැදගෙන තියෙන එකේ යන ගමනක වාහනේ වගේ බ්‍රේක් ගැහුවට නතර වෙන්න ඇදගෙන යනවා. ආන්නේ වගේම ඇදගෙන යන ගමන තමයි තණ්හා ලාටුවෙන් කරන්නේ. අපි පුරුද්දට ඇබ්බැහියට මුඛයේ කාරියෙදලා ගත කරනවා. අපිට නිකන් ඉන්න බැරි ගතිය. ඉතින් ඒ නිසා අනුපන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං අනුපාදාය කියන වැඩපිළිවෙල හිමීට හිමීට කෙරෙනවා. හිමීට හිමීට ටික ටික ටික ටික නිසි වයස කාල වයසට එනකොට වගකීම් කට්ටිය වගකීම් බාර දීලා පැත්තකට වෙන කතාව දන්නේ නැත්නම් හරි අමාරුයි. ඒ නිසා ඒ බුදුජානකසේ පහළ වෙදී ඉස්සර තිබුණු ඉන්දියානු සමාජයේ තිබිලා තියෙනවා මේ කුමර කුමරි බම්මසර ගෘහස්ත වනස්පති සංന്യാසි කියලා ජීවිතේ කොටස් හතරකට කඩලා තිනවා. කුමර කුමරි බඹසරකගේ කිසිම ලිංගික හැසිරීමක් නැහැ වැඩි විපත්තට ඉස්සෙල්ලා ඔය කැයිලල්ලෝ ගත කරන වයස කුමර බඹසර කුමරි බඹසර ඒ රකින්න ගා ඊට පස්සේ ගෘහස්පති ගෘහස්පති කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් විවාහ සම්ප්‍රාප්තව අමලයි දාත්ලාගේ ආශිර්වාද ඇතුව ජීවිතතර ගත කරනවා ඊට පස්සේ වනස්පති යුගයට එනවා 40 පැන්නට පස්සේ තමන් පුරුෂයෙක් නම් ඒ පවුලක් කරන පුරුෂයෙක් නම් තමන් හතර වර්ගයේටම නායකයා වෙනවා. තමන්ගේ අම්මලා තාත්තටයි තමන් තමයි ලොකුම කෙනා. යෑණිගේ අම්මලා තාත්තටයි තමන් තමයි ලොකුම කෙනා. අම්මගේ પરම්පරාවට තාත්තගේ પરම්පරාවට නැන්දම්මගේ પરම්පරාවට මාමගේ પરම්පරාවට හතරටම තමන් ලොකු වුණාට පස්සේ එයාට වනස්පති කියලා කියනවා. එයා තමයි ඔක්කොටම නිල තියාගෙන ආන දීගෙන ඔක්කොම කරන හම්බ කරන පාලනය කරගෙන ඉන්නේ. ඊට පස්සේ තමන්ගේ පළවෙනි දරුවට පළවෙනි දරුවා හම්බ වෙච්ච ගම සංඥාශ වෙන ඔක්කොම පළවෙනි දරුවට බාර දීලා යනවා. ඉහිලා යා ආධ්‍යාත්මික කටයුතු සඳහා ආය කුසල් නොකිරීම සඳහා කටයුතු කරනවා. මොකද සර්වඥාන්සේ එහෙම කියන්නේ නැහැ. සර්වඥාන්සේ කියන්නේ ජීවිතේ භද්‍රය වගේ යවවනේ කලු කෙස්ටිබියදී. හොඳට තරුණ ඔදේ තිබියදී අතහැරපා. පහළ 60 පිටලා හොට බිම ඇනලා අතහැරියාට ඒක අතහැරිලක් නෑ කොහොමදත් අතහැරෙන වෙලාව. පුළුවන් නම් කල්ලාතෝ කරන්න කියලා කියනවා. ඒ නෝපන් අකුසල් නෝපන් වීම ගන්න ප්‍රයත්න එකක් තමයි. ඔය ගීකේ අතහැරියා කියන්නේ ගීකේ අතහරිනවා කියන එකම නෙවෙයි අබිනිෂ්ක්‍මණය කියන්නේ. මෙතන විශේෂයෙන්ම සමාධි පරික්කාර ගැන කතා කරනකොට නෝබන් පංච නීවරණ ධර්ම නොයිපත වීම පිණිස ගන්නා ප්‍රයත්න. ඉතින් ඒක නිසා අපි භාවනා යෝගාවචරයේ චර්යාවත් එක බලනකොට යම් කිසි චිත්තක්ෂණයක යෝගාවචරයට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා වර්තමාන මොහොතේ හිත පවත්වන්න පුළුවන් නම් යෝගාවචර පළවෙනි වතාවට ආපාප කකුසල් නැති හිත අඳුන ගන්න. මම මෙතන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න. හිත අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ වෙන තැනකට ගිහිල්ලත් නැහැ වෙන කෙනෙක් ගැන හිතන්නෙත් නැහැ. මම දැන් මෙතන. මේක කරන්න පුළුවන් නම් ඒ නිසා කිය කිය මට rahat වෙන්න පුළුවන්. මේකට එන්න බැරි නම් යම් කිසි කෙනෙකුට එයා භාවන තබුවයි කියලා සුද්ධ වශයෙන් චාතිකයක් කියලා දෙන්න පුළුවන්. මම දැන් මෙතන නැහැ. මෙන්න මේ මම දැන් මෙතන කියන ලිග්ගන්තනෝට මුට්ටියක් තිබ්බා වගේ මේ එකලස ගත්තනම් ඒ යෝගාවචර තියෙන ඊගාව චිත්තක්ෂණේ මේ ඇති කරගත්ත කෙලෙස් නැති தত্ত্বය තව චිත්තක්ෂණයක් කොහොමද බලන්නේ? නෝබන් අකුසල් සහිත හිතක් තියෙන්නේ. ඊගාට එන එකත් කොහොමඩක් අකුසල් අකුසල් නැහැ. කොහොම ඒක ඒක දීයති සාධකයක්. නමුත් ඒක කෙලස ගන්න නැතුව පරණ චිත්ත පීඩාහරහා අනාගත සැලසුම් හරහා නැත්නම් කවුරු හරි යන කල්පනා කරලා වෙන ගැටණක් ගැන කල්පනා කර කර කරනවට වැඩිය මේක දිගට පවත්වා ගැනීම සඳහා ගන්න ප්‍රයත්න නිසා යෝගාවචරයා මොනම කර්මස්ථානයක් වුණත් ඉතර ගන්න ඉස්සෙල්ලා මුදුවට තහවුරු කරගන්න කියනවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. සක්මන් කරනවා නම් සක්මන් කරන ඉරියව්ව. නිදාගෙන ඉන්නවා නම් නිදාගෙන ඉන්න ඉරියව්ව අරගෙන ඒ ඉරියව්වේ හිත පවත්නවා නම් කෙලස් නැති හිතක් අනේ මේක දිගට පාත්තන්නේ කොහොමද කියන එක තමයි ඔය ඔක්කොම කර්මස්ථාන බණ ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කෙරලි ඔක්කොම කෙරේ. ඉතින් හොඳ දන්න යෝගාවචරයා ඒක එnde end end end මට දැන් නිකම් පැහැදිලි වෙගෙන එනවා කමටහනකට හිත දාන්න හදිසි වෙන්නේ ඉඳගෙන ඉඳගෙන ඉන්නකේ හිත තැම්පත් වෙනවනම් හොයන්න යන්න එපා අනපාන මොකට හොයන්නේ අනපාන හොයන්න යෑමම කරදරයක් තමයි සක්මන් කරනකොට තමයි මේ ඇවිදින බව දන්නකොට වම දකුණ වශයෙන් මෙනෙහි කරන්න අත්‍යවශ්‍ය නැහැ මෙනෙහි කරන්න ඕනේ හිත පිට යනවා ශබ්ද වලට යනවා වේදනාව වලට යනවා එහෙමනම් මේ අරමුණේ හිත බඳ වීම සඳහා මෙනෙහි කරන්න ඕනේ ඒ නිසා ආධුනිකය මෙනෙහි කළ යුතුයමයි කියයි නමුත් තේරුම් ගත්තගෙන තමයි හුරු පුරුදු කමට සක්මනක පුරුදු විදිහට කටයුතු කරනවා නම් මේ සක්මන් කරන බව දන්නවනම් මම මූලමදාක බලන්න ඕනද වම දකුණ බලන්න ඕනද මොනවත් ඕනේ නැහැ හිත පිරිසුදු දන්නවා ඉතින් මේ හිත පිරිසුදු දන්න කියලා දැනගන්න කවුද කරන්නේ මොකදනේ කහනවා මගේ හිත පිරිසුදු කියලා කාටවත් ඒක කරන්න බෑ ඒක Taman දැනගන්න ඕනේ මම දැන් මෙතන කියන එක තමයි හොඳම උපමානේ හිත පිරිසුදුයි ඒ තිබ්බනම් ඒක නමයි නිවන කියලා හිතාගත්තර ප්‍රශ්නයක් නැහැ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මම දැන් මෙතන කියන එකට සමාදන් වෙලා එක දිගට පවත්තන්න මොනම වෙන භාවනා උපක්‍රමයක්වත් මොනක්වත් ඕනේ. නමුත් ඒක කරන්න බෑ. ඒක හරියට කියනවා නම් මේ මූදායිනට ගිහිලා රැළ නතර වෙන්න උත්සාහ කරන්න හදනවා. මූදේ රැළ නතර කරන්න හදනවා. ඒක වෙන්නේ නැහැ. නමුත් භාවනා කරන යෝගාවචරය ටික ටික දැනගන්නවා මේ රැළ අඩු වෙලාවල් ආනේ අඩු වෙලාවක් අරගෙන මෙනෙහි කිරීම හරහා වම දකුණ වශයෙන් හෝ ආනාපාන මන්දෝ තානාපානෙ නැත්නම් පිම්බි මැකීම මෙනෙහි කිරීම හරහා අරගත්ත පිරිසිදු භාවය දිගට පැවැත්වීමට අවශ්‍ය කරන්නේ සම්පදානය. සම්පදානය කියලා කියන්නේ වීරිය අවශ්‍යයි. ඒකෙදී බුදුම ස්වාමීන් වහන්සේ කියනකොට උදාහරණයක් දෙනවා. මේ තෙපමක් නැත්තම් මාළුවන්නන පොඩු හොරුවක් දියත් කරන්න යනකොට තෙප්පමේ යන්නේ සාමාන්‍ය එකෙක් හෝ දෙන්නේ. මොකද ගොඩක් සෙනග ගියොත් මාළු ගේන්න බෑ. තෙප්පම තියෙන බොම් පොඩ ඉල්පෙන ශක්තිය. ඉතින් නමුත් දියත් කරන්න බෑ දෙන්නට. ඒ නිසා මේ මොහොත දියත් කරන කාලේ වෙලාවක් තියෙනවා උදේ. ඒ වෙලාවට ඒ කටි එකතු වෙනවා වෙරළට. 10 15 දෙනෙක් එකතු වෙනවා. ඒකේ ඉන්නවා මුත්තෙක්. ඒ මුත්ත දන්නවා රැළ දිහා බලලා රැළ හතකට සැරයක් එක රැලක් අඩු වෙනවා. ඒ නිසා එයා රැල ගණන් කරනවා. ධානි මිනිස්සු ඇවිල්ලා ඔය බීඩි බොනවා කතා කරනවා රූප කොට මේ වතුර ගාවට ගන්නවා ඒ ටික කරන ගම ගණන් කරලා මිනිහා සංඥාවක් දෙනවා. සංඥාවක් දීලා කියනවා මෙන්න ඔය රැළ පිටුරට පස්සේ තාපල ඔරුව. දානකොට හරියටම රැළට අංශක 90 තියලා දාන්න ඕන ඔරුව. දාලා ඒ ඒ රැළ බිඳිච්ච ගම ඊගාවට එන්නේ tempat අවස්ථාවක්. බින්දෙන්නේ නැති රැළක්. ඒකෙදී කරවටක් යනකම් කට්ටිය 10 දෙනෙක් විතර වතුරේ තල්ලු කරගෙන යනවා. කරවටක් ගිය ගමන් මාළු වලන දෙන්නක් ටෙප්පකට ගොඩ වෙනවා අනික කට්ටිය ගොඩට දුවගෙන යනවා. ටෙප්පකට ගොඩ වෙච්ච ගමන්ම හබල් ගන්න පටන් ගන්නවා. ටිකටෝම හබල් ගන්නවා. ඔරුව හරවන්න ඕනේ. ඔරුව කෙලින්ම තියෙන්න ඕනේ. අංශක 90ට තියාගෙන ඒ දෙන්න ඊගාවට දෙක තුනක් රැළ එනවා බොහොම සැරට. කාගෙන ඇතුළට ගියාට පස්සේ මොහොත මැදට යනකොට රැළ බිඳෙන්නේ. රැළ බිඳෙන්නේ නැතිකොට තෙප්පමට බාධාවක් නැහැ. පැත්ත වැසෙනොත් විතරක් තෙප්පම පැත්ත වැටුනොත් උඩට ගහන වතුර කෙලින්ම තියාගෙන ගියොත් එච්චරයි. ඒ නිසා මේ දියත් කරපු වෙලාවෙ ඉඳලා හබල් ගන්නවා වගේ තමයි මෙනෙහි කරනවා කියන්නේ. යන්තම් මම දැන් මෙතන කියන තැනට අරගෙන ඒ හරහා අපි හිතමු ආනපනෙ මතුණයි කියලා. පිම්බීම හැකිලිම තුනයි කියලා. මේ මතුවෙච්ච අරමුණ නැවත නැවත මෙනෙහි කිරීම මම දැන් කිය මෙතන කියන එකම තමයි. ඒ මම නියෝජනය වෙන්නේ දැන් නියෝජනය වෙන්නේ මෙතන කියන එක නියෝජනය වෙන්නේ ආස්වාස් ප්‍රසාරය. ඊආස්වාස් ප්‍රසාරය මෙනෙහි කර කර කර ඉන්න ගමන් අර කෙලස් නැති හිත පෙරලිච්ච නැති තෙමෙච්ච නැති තෙප්පම කාගෙන මැදට යනවා වගේ. දිගටම මේ සම්මප්ප සම්මප්පදාහනේ හරහා දිගට අරගෙන යනකොට මේ යෝගාවචර තියෙන ක්‍රමයක් තියෙනවා මේකෙදී දෙපමක් දියත් කරන්න. ඒ වගේම ක්‍රමයක් තියෙනවා මේකෙදී කර්මස්ථානයක් මුතුන්පත් කරගන්න. අන්න ඒ තැන ඉගෙන ගන්න එක තමයි දවස් 3-4 කනකම යෝගාවචර කියන්නේ. මම කියනවා ඊටත් වැඩි අමාර්ථයක් තියෙනවා. මෙන්න මෙතනින් කමඨාන් සුද්ධ කරන්න පටන් ගන්න ඕනෑ කියලා ඉගෙන ගන්නේ කමඨාන් සුද්ධ කිරීම හතර වාර පාරකට පස්සේ. එතකන් යෝගාවචර කියන්නේ බඩ එකක්ම ගැන කියනවා, ඉස් එකක්ම ගැන කියනවා, වැරදිච්චව ගැන කියනවා, ආලෝක පෙන්වයි කියලා කියනවා, අරක දැක්ක මේක දැක්කයි කියනවා. මේ කොහොමද අරමුණට දියත් කරගත්තේ කියන එක තමයි මේ යන්නේන තාලෙන් තමයි අපිට කඩිස යන්නේන කඩිසරෙන් මිනිහා අසප්පුරුෂ සප්පුරුෂ කියලා කියන්නේ. මේ කාරණාව හරියට දන්නවනම් මේ මේ ආරමුණ දියත් කරගන්න හැටි නැත්නම් මේ තෙප්පම දියත් කරන්න හැටි ඒ මනුස්සයා වැඩක් පටන් ගන්න දන්න කෙනෙක් හොඳ ආරද්ධ විපස්සකේ නවක යෝගාවචරයක් કોઈ තැනක કોઈ කලබලයක හිටියත් අරමුණක් පියත් කරන්න ගන්න. මේ දේ දන්නවා නම් ඒ මනුස්සයා අහිර කඳ උඩකට කියලා දැම්මා, උතුරු කුරදී වෙන්න කියලා දැම්මා, දකුණු කුරදී වෙන්න කියලා දැම්මා. විවේකයක් හම්බෙච්චාම දීයති සාධකවලින් නූපන්න කුසල් නොයිපද වීම පිණිස ගන්නා මේ ප්‍රයත්නේ දිගට හුරු වෙනවා. ඉතින් මේ යෝගාචර ඉස්සල පරියන්කේදී මේක පුරුදු කරලා ටිකක් කලබල සහිත සක්මණේදී කරලා බලන්න. කොතනදී සිට වම දකුණ කියනකම එනේ කරන්න පටන් ගන්න ඕනේ. ඒක කියන සක්මනේ ඉස්සල විනාඩි 5-10 කද ඔහේ හට ඇවිදින්න මෙහට ඇවිදින්න. සාමාන්‍ය වේගයෙන්. නිකන් සක්මන් කරන බව දන්නවා. ආ ඊට පස්සේ මේක දිගට පවත්වන්න ඕන වෙනකොට ඒකට කුණ්‍යක් වශයෙන් ඒකට ඇඳගත ඉරක් වගේ මම දක්වන මෙනෙහි කරනවා. ඉතින් දැන් වැඩ කරනකොට තමන් කරන මෙනේ චේතනාපූර්වක කරන වැඩේ පටන් ගන්නවා. පටන් අරගෙන ඕන තරකට ගියාට කමන්නේ. පටන් අර ගන්නකොට ප්‍රත්‍යක්ෂයෙන් පටන් ගන්නවා. මෙන්න මේ මේ විදිහට කෙරුවොත් නෝපන් අකුසල් නොයිපදිවීම පිස ගන්න ප්‍රයත්නය තීරුම් ගන්න යෝගාවචරයට මානසික ආතතියක් කවදාකවත් ඉන්න බෑ. මම කියා හරිද වැරදිද කොතනින්ද පටන් ගන්නකට ඒ තක්කමුක්කු එන්නේ හරියට මේ ගින්නක් අවුලව ගන්නවා වගේ පොරුවක් දියත් කරනවා වගේ වැඩක් පටන් කර ගන්නත් දන්නේ නැති මිනිස්සයා හැම වෙලාවෙම ආයුධත් එක්ක පොරපදන වඩුවෙක් වාගේ භාවනා උපක්‍රම සියල්ල කරදරයකට ගන්න. නමුත් මේ ටික වුණත් එහෙම කියනකොට වුණත් තේරෙන්නේ මේක සාර්ථක වෙච්ච කරාන විතරයි. අසාර්ථක වෙච්ච කෙනා තාම මුලැමැදාක තෝරගන්න බෑ. ඒක හැමදාම කියනවා මොනවද මේ කියන්නේ බන කියන වගේ කියලා කියනවා. මොකද සාර්ථක වෙච්ච කෙනා තමයි දන්නේ කොච්චර අමාරුද මේ වගේ මේ කාම ලෝකයකින් මේ පාපක කුසල දරණති චිත්තක්ෂණය පෙන් කරගන්නවා. මේක කරගත්තට පස්සේ පමණමයි ඒ යෝගාවචරයට uppannānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තප්පං ගන්නාති පදහති කියලා දෙවෙනි සම්මප්පදානට යන්න පුළුවන්. ඒ මොකද්ද? අනු නෝපන්න අකුසල් නොයිපද වීම පිණිස චිත්ත ප්‍රවෘත්ති පිසිදු ප්‍රවත්වාගෙන යාම සඳහා ප්‍රයත්න කරන යෝගාවචරයට පේනවා. අතනින් මෙතනින් කෙලස් තියෙනවා. පරණගෙන ආපු ආශාවල් එහෙම නැත්නම් <clears throat> චිත්ත පීඩා තියෙනවා. එන්න මේ දැනට අලුතෙන් එන්නේ නැති වුණාට හිතේ අර මණ්ඩි මිදිලා තිබිච්ච ඒවා. එහෙම නැත්නම් මොහොන් හරහා එන්න වගේ පැහැෙන ගතියක් ඇතුලේ තියෙනවා. ඒව දැනටමත් ඉපතිලා. අන්නේ ඉපතිච්ච දැකගත්ත කෙලෙස් ප්‍රහාණය පිණිස චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තම් පග්ගණ්ණාති පදාති කියලා මේ කටයුත්ත විස්තර කරන්න පුළුවන් වෙන්නේ උපමාවක් මාර්ගයෙන් විතරයි. ඒ උපමාව මම හිතනවා සාර්ථකයි. ඔය උපමාවට කියන්නේ රජ කෙනෙක් අලුතෙන් රාජධානියක් පිහිටවනකොට යා බලකොටුවක් බඳිනවා. බලකොටුවක් බඳලා අන්තපුරය අනිපුරයෙන් වෙන් කරන්නේ ප්‍රාකාරයක් වගේ. ඒ ප්‍රාකාරය වටේ දියාගලක් හයි කරලා හතරවහල්කට තියලා හතරවහල්කට ඒ කාවල්කාරයෝ තියලා ඇතුළට එන ඔක්කොම තාම නෝපන් හතුරන් නොයිපද වීම පිණිස හේතු පරීක්ෂා කරනවා. පජ්ජුරු හම්බෙන්න එනවනම් ඔක්කොම පරීක්ෂා කරලා තමයි ඇතුළට ගන්න. එතකොට මේ කාවල්කාරයෝ තාමත් නෝපන් වෛරක්කාර නොයිපද වීමට කටයුතු කරනවා. නමුත් මේ වෙනකොටත් අන්තපුරයේ ඔත්තුකාරයෝ ඉන්න පුළුවන්. ඒක කාටවත් කියන්න බෑ. ඒක ගේට්ටුවේ ඉන්න කට්ටිය මේක බලන්න ගියත් ගේට්ටුව අනාරක්ෂිතයි. එනිසා රජුරෝ කරන්නේ අන්තපුරයේ ඔත්තුකාරයෝ දානවා. රජුරවන්ට පාක්ෂික ඔත්තුකාරයෝ දානවා. සාමාන්‍ය ඔය වැඩ කරන මිනිස්සු ආවේ. නැත්තම් ඔය මේ කාර්යභාරයක් නියම නැති ඇමතිවරු වගේ ඒගොල්ලෝ නිතරම යන ඕන දෙකට ඇඟිලි ගන්න පුළුවන් කවුරුන් දක්වා තමස මොකද කරන්නේ මොකද මේ ඇයි ප්‍රශ්න කරනවා එතකොට මේ මනුස්සයා සැකනා මේ මනුස්සයා මේ වෙනකොටත් අන්තපුරේ. මේ මනුස්සයා අල්ලන්න අර කාවල්කාරයට ඔත්තු දෙන්නේ මේ රහස්‍යත්ව සේවාව තමයි. මේ රහස්‍යත්ව සේවාව ඉන්න අයට ලොකු බලතල තියෙනවා නමුත් විධායක බලතල නැහැ. උත්තරේ අල්ලන්න බෑ. එයාට පුළුවන්නේ හොරෙක් අල්ලන්න විධායක බලතල සහිත ආරච්චි මහත්තයාට රාලහාමිට පණිවිඩ දෙන්න විතරයි. එයාට සාකච්ඡා කරන්න හැබැයි හරියටම කියන්න පුළුවන් අහවල් වෙලාවට මේ මිනිස්සු එනවා මෙන්න මේ වගේ සක්කටිතෝරයක් කරනවා ඔයාම ඇවිල්ලා ඔයාගේ ඇත්ත එකම බලලා අල්ලගන්න. හැබැයි ඒ නිල නිලමක්කාර පොලිස්කාර ඇවිල්ලා අල්ලනවද නැද්ද කියලා බලන්න අයිතිවාසිකම තියෙනවා රාජසත්තු පොලිස්කාරට. සතිය ඔන්න ඔය රාජසත්තු පොලිස්කාරය කටයුතු තමයි කරන්නේ. වීර්ය කරන්නේ එන්න තියෙනව වලක් කරනවා. සම්මප්පදාන් වීර්යය තියෙන ඉස්ලාම් තියෙන වීර්ය කරන්නේ දැනට ඇවිල් එන්න තියෙනවා. කායික වාචික අකුසල කර්ම වෙන්න දෙන්නේ. ඔව් මනසේ සියල් කියනවනේ වැඩ. මේ මනසේ තියෙන වැඩ දිහා යුනිෆෝම් ඇඳගත්ත නැති පොලිස් කාරෙක් වගේ Taman නිකන් රාජකාරියක් කරන බව පෙන්වන්නේ නැහැ. බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න මේ වැඩ පිළිවෙල යනකොට මේ අල්ලපනල්ලේ වාසිය ගන්න කට්ටකයි දාටි කට්ටිය මේක ඇතුලේ ඉන්න සැකටයුතු කෙනෙක්. රාජකාරිය කරගෙන අරක වැඩ කරගෙන ඉඳදී මේ මිනිස්සු අර මිනිස්සුගේ මොහොනට වැලි ගහලා වැඩි කරගෙන යනවා. ආන්න ඒකට යුත් දෙවණියට සඳහන් කරන මේ අප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්නති පදාති කියන එක තමයි සම්මප්පදානයේ අර්ථය ගනුනට වීර්ය මුල් වෙච්ච ගමන් ඒ කියන්නේ වට ආරක්ෂාව දීපු ගමන් සතියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ දී ඇති සීමාව යටතේදී අනුශේ ධර්ම වශයෙන් ආශේ ධර්ම වශයෙන් වංචනික ධර්ම වශයෙන් ඡාට ධර්ම වශයෙන් මායාවී ධර්ම වශයෙන් හිතට චිත්ත ප්‍රවෘත්තිට ඇතුළු වෙච්ච දේවල් හැසිරෙන්නේ මිත්‍ර ස්වරූපේ. අන්තපුරේ හැසිරෙන රාජ්‍යවල සේවය කරන කෙනෙක් වගේ. නමුත් බැලුව බැලමුන සක්කට. ඒක බෑ මුල නිලමකාරයට අල්ලන්න. පොලිස්කාරයට අල්ලන්න බෑ. ඒක අල්ලන්න ඕනේ. ඒක අල්ලන්න නම් රාජ්‍යරෝ අනිවාර්යයෙන්ම රහසොත්තු සේවාව ඇතුලේ දාලා තියෙනවා. රහසොත්තු සේවාව බලන්නෙම දැනටම බොරුවක් කියලා හෝ ඇතුළු වෙලා වංචාවට සේවය කරගෙන ඉන්න රාජ්‍ය සේවය කියාගෙන ඉන්න රාජ්‍යරොන්ගේ වෛරයෙන් දිග සැලසුමකට ඔත්තු සපයන කෙනෙක් අල්ලනවා වගේ අපේ හිතේ ක්‍රියාත්මක වෙන වංචනික ධර්ම අල්ලන්න නම් සතිය ක්‍රියාත්මක වෙනවා. අද භාවනා ජීවිතයේ අඩු වෙලා තියෙන්නේ ඔන්නේ සතිය පිළිබඳව තාක්ෂණික හැඟීම නැහැ. ඒ කියන්නේ නිර්වචනය දන්නේ නැහැ. මේක මේ මේ තරම් විශාල සේවයක් කරන බව දන්නෙත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කැමති භාවනා කරන අය කැමති අර නිල යුඩුපොම් මැදගෙන ඉන්න කටියට පඩි ගවන්න කැමති. රහසොත්තු සේවාවේ ඉන්න මිනිසුන්ට ගෙවන පඩිය අනුමත කරන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ. ඉතින් ඒ නිසා හැමදාම ඇතුළත රජුරණ විතෝ කුමන්ත්‍රණය. මේවට කියන වංචනික ධර්ම කියලා. මේවට කියන ෂට ධර්ම කියලා. මේවා මායාවී ධර්ම. මොකද කවුරක්වත් කැමති නැහැ Taman තුල ෂටගතිය තියෙනවා දකින්න. Taman තුල මායාවී ගතිය දකින්න කැමති නැහැ. Taman තුල වංචනික ගතිය දකින්න කැමති නිසා Taman සත්පුරුෂයි කියලා හිතාගෙන මේ සුද්ධවන්තයි කියලා හිතාන පටන් ගත්තාම නුරුස්නා ගතිත් පහළ වෙනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධ මානත් වෙනවා. නමුත් සතිය පිහිටවපු දවසේ එයා පිළිගන්නවා කොච්චර තාප්ප බැඳවත් කොච්චර දියාගල් කැපුවත් කොච්චර කාවල්කාරයෝ තිබ්බත් දැනටම බින්ගයක් කරහවෝ කලින් ආපු ඔත්තුකාරයෝ ඉන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි ওই බුදුචාන් වහන්සේ අනිකුත් ආගම් වලට වැඩිපුර මේ හිතේ තියෙන වංචනික ධර්ම කියලා කියලා දෙනවා. මේ වංචනික ධර්ම අල්ලා දෙන්න බුදුහාමුදුරුවෝ වග වෙන්නේ නැහැ. ඒ වෙනකොට බුදුහාමුදුරුවෝ ආයතල කෙනෙක්පත් කරනවා සතිය කියලා මේ මිනිස්යාට රස්සාව දීපන්. මේ මිනිස්යා වැඩ කරන බව පෙන්වන්නේ නැහැ. මිනිස්යා ශ්‍රද්ධාව වගේ ගොජ දාන වැඩ කරන්නේ නැහැ. මෙයා වීර්යය වගේ අභාගන යන ගතිත් නැහැ. මෙයා සමාධිය වගේ ශාන්ත ගති දෙන්නෙත් නැහැ. මෙයා ප්‍රඥාව වගේ දේවල් තෝරලා පෙළලා දෙන්නෙත් නැහැ. නමුත් මේ පස් දිනාට හතර දිනාට වැඩ කරන්නට ආරක්ෂා සහිත වාතාවරණයක් දෙන්නේ මේ සතිය. ඉතින් මේ කවදා හෝ යෝගාවචරය මේ සම්මප්පදාන වල තියෙන නෝපන් උපන්නා වූ අකුසල් දුරු කිරීම පිණිස කටයුතු කරන මේ චීන කණ්ණාඩි දැන් කාලේ කියනවා මේ ටෙලිවිෂන් කැමරා එක තමන්ගේ ආයතනේ හයි කරගන්න නැතුව කොච්චර මුරකාවල් දැම්මත් හොරාසල්සම් කරන්නේ මුරකාවල් වලට නිදි කිය වෙලාවේ. ඒකෝර ටීවී කැමරා එක වැඩ කරන්න ඕනේ පැය 24ෙම මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ගිහිල්ලා බලන්න දිනුන රටක ඕන තැනක සුපර් මාකට් එකකට ගියොත් ඕන තැනක එයාපෝට් එකකට ගියොත් ඕන තැනක ප්‍රසිද්ධ වීදියකට ගියොත් ඕන තැනක හෝටල් එකක ඉන්ක්වයරි කරලා ගියොත් කැමරාවක් අහිකලා තියෙනවා. මේ මම අර මොන්ට්‍රියල් ගියාට පස්සේ ඒ රත්නපුරේ මිනිස්සෙක් එයා තමයි ඒකේ මැනේජර් තියා වරින් වර එයා ඇවිල්ලා මේ විමසීම් කවුන්ටරේ ඉතින් අර වැදගත් මහත්තයෙක් කල්යතුම කියලා ඇවිල්ලා මේ අර විමසීම් කවුන්ටරේ කතා කරන ටිකට කික්බෑක් එක බිම තිබ්බා. තියලා සල්ලි ගවන්න බලනකොට නැහැ. ඉතින් හොටලේ අනිකට වගේ කියන්න ඕනේ. ඇතුළට ඇවිල්ලා. ඉතින් ඒක මේ මේ අනේ අයිතිකාරයා හරියට කලබල වෙලා තියෙනවා මැනේජර් ඉඳද්දී මෙයා තමයි මැනේජර් මෙයා ඉන්කුවරි එකේ ඉඳලා තියෙනවා. විමසීම් කවුන්ටරේ විමසීම් කවුන්ටරේ ඉන්නේ කනත් ඉඳලා. සිකියුරිටි කාරොත් ඉන්නවා පැත්තකින්. අර මනුස්සයා ගෙනාව ඩ්‍රයිවරුත් ඉන්නවා. මේ ඔක්කොම චේන්ජ් බෑග් එකකුසා. ඉතින් පස්සේ බලනකොට වීඩියෝ කැමරාවක බලනකොට ඒකේ පේනවා සිකියුරිටි කාර්යයක් නයි උසන්නේ. ඒ වීඩියෝ කැමරාවකට ඔක්කොම අහු වෙනවා. ඒ මනසට ඒක මතක නැතිලා ඉතින් ඒක නොතිබුණා නම් යුනිෆෝම් එකකට ආරක්ෂක අංශ හිටියත් මෙයා දැනගෙන මෙයා කවුන්ටරේ හිටියත් ආපු මනසකේ ඩ්‍රයිවර් හිටියත් සිකියුරිටි කාර්යය උසනවා කරන්නේ. ඉතින් කියනවා එදා ඒ වෙලාවේදී යන්ත්‍රය හයි කළා තිබුණ නැත්තම් මේ සම්පූර්ණ අභිරහසක් වෙනවා මොකද වෙන්නේ එක විනාඩි දෙකයි මේ අඳ ගන්න ආපු සෙකියුරිටි කාරයා මෙයා මේක බිම තිබ්බා අර අරුණ දෙන්න අරගෙන ගියා ඉතින් දැක්කත් කවුරු හරි හිතන්නේ ඉතින් මේ අඳ ගන්නා මනුස්සයනේ වීඩියෝ කැමරාවෙන් ගාවා මෙන්න මේ මේ ෂට කපට වැඩි Tamange හිත තුල දෙවේල හිට වෙන බව දන්නවනම් මේ කෙලස් ධාරාව මේ භවය මේ සංසාරේ පවත්තන්න අපි කොච්චර සදා සදාචාර සම්පන්න වුණත් කොච්චර සිල්වන්ත වුණත් යට ෂට ප්‍රෝඩාවක් යන. ඒ ෂට ප්‍රෝඩාව අඳුනා ගන්නට කුලීකාරව අරගෙන බෑ. තමන්ම තමන් පිළිබඳව සැක කරගෙන සැක කියන්නේ ආස්තික සැකයක් නෙවෙයි. දැනට ඇතුළට අවිල්ලා ඉන්න උපන්නා වූ අකුසල ධර්ම ප්‍රහාණය පිණිස සේවයට කැඳෙන්නේ නැත්නම් සතිය. ඒක නිකන් හිල් ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ. අඩිය නැති මල්ලකට පුරවන්න හදන කොච්චර කුසල් පෙරෙව්වත් ඒක පල්ල නැති මල්ලක් වගේ. මේකෙන් තමයි අල්ලන්නේ ආයතනයේ තියෙන හොර මාරකන්ටි. මේකෙන් තමයි අල්ලන්නේ තමන් සේවයේ යොදපු ආරක්ෂක නිලධාරීන්ම තමන්ට තට්ටු කරන බව. අනේ ඒ සඳහා සත්‍ය පිහිටවීම නැතිකම නිසා ශාසනය සෑහෙන්න වැඩ ගොඩක් කරනවා. වැඩ ගොඩක් කරාට ඒකේ කිසි අත්දැකීම එකතුවක් වෙනවා. මල් මාලකට මල් ලැබුණා වගේ අත්දැකීම් එකතුවක් එන්නේ මේ සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. ඒ නිසා යෝගාවචර සම්මප්පදාන යටතේදී ඉස්සල වීර්ය ගියාට වීර්ය හරහා යටින් වීර්ය කියන්නේ යුනිෆෝම් මැදගත්ත කවල්කාරී. සත්‍ය ක්‍රියාත්මක කරන යුනිෆෝම් මැදගෙන සද්ද නොකර නියතමානීව සිද්ධිය දිහා බලාගෙන ඉන්නවා කවුරුත් හොරා කියන්නේ යන්නේත් නැහැ. හොඳ මිනිහා කියන්නේ යන්නේත් නැහැ. දෙතුන් සැරේ බලනකොට සෙල්ලම මොකද්ද කියලා පේනවා. අන්න එදාට තමයි අපිට සේනා සංවිධානය කරන්න පුළුවන්. මේ සේනා සංවිධානයකින් තොරව සටන් කරන සටන කැමුණු කුමාරයා අර අම්මගෙන් බණ අම්මගෙන් අර කතාව අහන්න ඉස්සලා අතනින් මෙතනින් කට දනවටපත් කාපු බත් කාපු එකා වගේ. ඒ අම්මා කිව්වලු අපේ උඹත් දරුවා බත් කන්නේ අපේ කැමුණු කුමාරයා යුද්ධ කරනවා කියලා. ඒතකොට මේ කැමුණු කුමාරටම තමයි බත් ටිකක් දීලා තියෙන්නේ අම්මා ගන්නෑ මේ කුමාරයා කියලා. ඉතින් කුමාරයවලු මොකක්ද අපි එහෙම කියන්නේ? ඒ කුමාරයත් එහෙම අතරින් පට්ටියක් කරනවා, අත පරමයි කියනවා, මෙතනින් පට්ටියක් කරනවා, අත දනවයි, කට දනවයි කියනවා. කොහොම බෑ පුතේ. බත් පිටු කරලා පැත් පිකානේ පැත්තකට කරපන්. පැත්ත කරලා එක පැත්තකින්ද එක එක එක එක කාගෙන බලයන්. මේක අරන් ගිහලා යුද්ධ කරුවා දිනවා. ඒ වගේ මේ සටන් උපක්‍රමවලදී ඒ අනුප්පන්නාන අකුසල ධර්ම, උප්පන්නා වූ අකුසල ධර්ම හඳුනාගන්න එක ලැජ්ජාවක් කරගන්න එපා. තමන්ගෙම තමන් අඩුපාඩුවක් දකින්න කියලා හිතන්න එපා. ඒකට පුත්‍රජානනාංශය චෝදනා කර උච්ඡේදවාදී කියලා. නාස්තිකවාදී කියලා. ඒක තමයි අපිට අඩුම දේ අපි මේ ටෙලිවිෂන් කැමරා එක නැහැ. ඒ නිසා ඒක දාගත්තා නම් ඊට පස්සේ අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පංගණති පදාති ඊට පස්සේ තමයි මිනිහට තේරෙන්නේ කුසලයේ කියන්නේ මොකක්ද කියලා. පින්කමක් කරන්න ඕන කොහොමද කියලා තේරෙන්නේ ඔන්න ඔය දෙක හරි ගියාට පස්සේ. එදාට පුළුවන් තාම කරගන්න බැරි වුණා වූ කුසල ධර්ම කරගන්න අසපයි ගා ගන්න නැතුව කඩා ගන්න නැතුව හොඳට බලලා ප්‍රමුඛතාවය තෝරලා තියෙන ප්‍රභාවය නැස්ති වෙන්නේ නැති විදිහට කුසලතාවයකට යොදවන්න අර මුල් දෙක හදා ගන්නකම් හදිස්සි කට්ටියට ඕනලා තියෙන ඉක්මනට පින් කරන්න පවුණු කිරීම පිළිබඳව කතා කරන්න කියවම කරන ඕව කර කර ඉන්න වෙලා නැහැ අපිට වැඩ ගොඩක් තියෙනවා කියලා ආචාර්ය ගුණා බැඳා වගේ වැඩ ආනමතර බැලුවාගේ වැඩ. නමුත් ආහාරයක් නැහැ, චාරයක් නැහැ. ඒකේ පටන් ගන්න ඕකද. ඒ නිසා හරියට මේ විදිහට ප්‍රධාන ප්‍රථම සම්පදාන දෙක පෙළ ගැස්සුනා නම් ඒ මනුෂයාට තාම කරගන්න බැරි කුසල ධර්ම තමන්ගේ විතරක් නෙවෙයි. ශාසනයේ මුළු ලෝකෙමත් සියලු මානවයට අවශ්‍ය කරන්නා වූ නායකත්වය දෙන්න මේ කල යුත්ත මේකයි කියලා. මිනිස්සීනියෝ කලබලේ මේ ඒකට මේ දුවනකො ඇවිසිච්ච කුකුලක් වගේ දුවලා බෑ. මෙන්න මේකයි කෙරෙන්න ඕනේ කියලා දෙයක් දිහා බලලා කරගන්න බැරි වෙච්ච කුසල කර්ම ටික කරන්න පුළුවන් ඉන්නේ හොඳටම සතිය වීර්ය ඇති කෙනාට. ඒ දැක්කට පස්සේ ඒ කලියුත් දැක්කට පස්සේ තමයි මේ හරියට දිහා බලලා මේ මය අතින් වෙන්න ප්‍රධාන දේ මේකයි මම මේ කරන්න ඕනේ කිව්වට පස්සේ තමයි ඒ පුද්ගලයා ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා ඒ දැකපු යහ දැක්ම ක්‍රියාවක් කිරීමට ක්‍රියා මාර්ගය ක්‍රමශහ විදි තෝරන්නේ ඒක තමයි ඒ විදිහට uppannānaṁ kusalānaṁ dhammānaṁ තිත්‍යාය අසම්මෝධාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණං ගච්ඡති. ඒක අල්ලගෙන තියාගෙන ඉන්නකොට මම මේ උපයාගත්තා වූ කෙලෙස් නැති හිත අපව අවුල් වෙන්න දෙන්නේ නැතුව රකින්නේ කොහොමද? මේ පිරිසුදු අපිරිසුදු වෙන්නේ නැතුව. අනාකූල තියාකූල කරන්නේ නැතුව රකින්නේ කොහොමද කියලා අසම්මෝසාය කියලා කියන්නේ මේක වෙනකොට මම ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ කියලා හරියට සැකෙන්නේ. සද්ධාව අඩු වෙනවා. අන්නේ වෙන්න දෙන්නේ නැතුව සම්මෝසාටියට නොදී මේ ආයාසයෙන් උපයාගත්ත මේ පිරිසුදුම ගෙනියන්නේ ඒක වර්ධනය කරන්න විපුල භාවයට පත් කරන්න භාවනා පරිපූර්ණිය ඒ ටික තමයි හතරවෙනි සම්මප්පදානේ මේකම තමයි ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා මෙතෙන් එනකන් මේ වැඩපිළිවෙලේදී වීරියේ සෑහෙන කලයුත්තක් තියෙනවා. නමුත් හතරවෙනි ක්‍රියාමාර්ගයට එනකොට මේව අත්දකල කොච්චර තියනවද කියනවනම් Tamange කිසිම ක්‍රියාකාරී සම්බන්ධයක් නැතුව පුරුද්දට වෙන්න ගන්නවා. අබ්බැහියට වෙන්න ගන්නවා. ඒක නිකන් අර දක්ෂ රියදුරෙක් පාසෙන් ආසන ඉඳගත්තට පස්සේ ඒ මනුස්සයා බොහොම කරදරයකින් තොරව ඒක වාහනේ පාරට ගන්නෙ කිසිම හැලහැප්පීමක් නැතුව අර ආධුනිකෙක් වාගේ නෙමෙයි. ආන්නේ වගේ අවසාන කරනකොට මේ වීර්ය පවා නැතුව නොයේදී ස්වයන් සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. එදාට තමයි යෝගාවචරයට ඇත්තටම මේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය උපනයන ගතිය තේරෙන්න පටන් ගන්න. නමුත් හැම කෙනාටම මුලදී ගොඩාක් වීර්ය කරන්න වෙනවා. අපේ තියෙන තක්සීරුකම තමයි අන්නර පිරිසුදු කරගත්ත එක ආය අවුල් කරගෙන ආය තටමන. ආය පිරිසුදු කරගන්නවා ආය අවුල් කරගන්නවා ආය තටමනවා. ඒක හොද හොද මඩි දානවා කියලා කියන එක ඉතින් පෘථජ්ජනයට ලෝකෙ තියෙන එකම විනෝදාංශය උච්චරයි. හොඳට භාවනා කරලා හිත පිරිසුදු කරලා ගෙදර යනවා. ගෙදර ගිහලා ආය ඔකන ගන්නවා. අනාගෙන කියනවා අනේ ස්වාමීන් වහන්සේ ගෙදර ගියාම මොනවක්වත් කරගන්න බෑ කියලා. මෙහෙ ඉන්නකන් ගෙදර ගැන කල්පනා ගෙදර ගිය ගමන් ආයසන නිසන්වන එක කල්පනා. ඕක තමයි පුතඥන ජීවිතය කියන්නේ. ඉතින් ඕක ටිකක් තියෙන්නත් ඕනේ මේ පැවිදිලා ඉන්න අපිට hina වෙන්න. එහෙනම් අපිට hina වෙන්න දෙයක් නැහැ අපිට වෙන්නේ මේ පුතඥනියෝ නටන නාටකම දිහා බලනකොට මේක hina වෙන්න කාරණාවක්. නමුත් hina වෙන්නේ බොහොම සංවේගී උපදිත කාරණාවක්. ඒ මොකද අපිත් ඕක කාලය ඇවිල්ලා තියෙන නිසා. අවුරුදු 7-8ක් කොහොමද හොතෝ තමයි දාලා දාලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන. ඒක නිසා මේ සතර සම්ප්‍රදාන් වීරිය කිසි කෙනෙකුගේ අඩුවක් නැහැ. තමයි තියෙන තමන් කරන විදියට ගෞරව කරනවා. ඒ ලබාගත් ප්‍රතිඵල නැවත නැති වෙන්නේ ඔය කවුරු කිව්වත් කිට්ටුවන්තයන් නිසා නෙවෙයි තමන්ගේම කෑදරකම නිසා. ඉතින් ඒක නැති නොවීමට ධෛර්ය පිණිස අත ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා